සංගරත්න අවශ්‍යයි ඒ වාස්පස් මහත්තු සම්බන්ධ කරගෙන මේ සිනසවාදා බ්‍රහස්පතින්ද පවත්වන ධර්ම දේශනාව සඳහායි අවස්ථාව සැලසීලා තියෙන්නේ එදන් ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ශිරු මිදෙනා tempත් වෙලා ශාන්තිපාරයක් වාස්තු භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අරියෝ නුකෝයි අත්ථිකෝ මග්ගෝ තයෝ ඛණ්ඩා සංගහිතා උදා වූ තීනි කන්දේයි අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සංගහිතෝ තීති කෞණ්‍ය සංග්‍රහය තුළු වාසක මහත්මයා අවසරයි අපි මේ ඉස්සරනවනේ බ්‍රහස්පතින්දා මේ විදිහට පාත්තාගෙන ධර්ම දේශනාව සඳහා අපි ඉස්සරයි තියාගත්තේ සර්වචන්නාංශයේගේ සූත්‍ර පිටේසිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය සඳහන් වෙච්ච චුල්ල වේදාල සූත්‍රය. ඒක සාකච්ඡා ස්වරූපයෙන් පැතිරෙන දේශනාවක්. ඇත්තට මේක සඳහන් කරන්න පුළුවන් ආબોධ ලැබුවත් අන් අතර තරහතන් වහන්සේලා අතර ඇතිවෙච්ච ධර්ම සල් මේ අල්ලාප සල්ලාප නැත්තම් ධර්ම සාකච්ඡා. ඉතින් ඇත්තටම ඒ අත්ංගේ ප්‍රයෝජන පිණිස ඇති කරගත්තා වූ දේවල් වලට වඩා මතු පහළ වෙන්නා වූ විනීය ජනතාව වෙනුවෙන් පටලවිලි සහිත නම් ග්‍රන්ථි ස්ථාන පිළිබඳව එකිනෙකා සාකච්ඡා කරලා ඒ වගේම ආර්යයන් වහන්සේලා විශ්ිගේ අහගෙන හිතේ තියාගෙන ධර්ම සංගායනාවේදී ඉදිරියට ගෙන අප දේවල් එක්සායවට වේදල්ල සූත්‍ර කියලා සඳහන් කරනවා. ඉතින් මෙතනදී අපි මාතුකාවසෙන් තියාගත්ත ඒ වගේ අසල්ලද ප්‍රශ්නයක් හරියනකෝ අයියේ අත්තනිකෝ මග්ගෝ තයෝ කන්දේයි තයෝ කන්දා සංගහිතෝ නේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ ත්‍රිවිධ ශික්ෂාවේ සංග්‍රහ කරන ලද්දක්ද උදාව තීනි තීනි කන්දේ අරිය වට්ටංකික මග්ගේ සංගයිතෝ නැත්නම් ත්‍රිවිධ ශික්ෂාව ආර්ය අෂ්ටාංග මාර්ගයලා සංග්‍රහ වෙලා තියෙනවා කියන එක. ඒක අහන්නේ විසාක උපාසකතුමා ඒ කතා ප්‍රවෘත්ති හැටියට අනාගාමි ආරාමික උපාසක කෙනෙක්. ප්‍රශ්න පිළිතුරු දෙන්නේ ධම්මදින තෙරින්නාංශේ රහත්ඵලයේ සාක්ෂාත් කරගත්ත භික්ෂුණීන් වහන්සේ නමක් නකෝ ආවතෝ විචාකාරියෝ අට්ටංගෝ මග්ගෝ තීනි කන්දේ සංගහිතෝ තීහිචකෝ ආරියෝ ආවසෝ අට්ටංගිකෝ තීදීකෝ ආවසෝ විසාක කන්දේ ආරියෝ අට්ටංගෝ සංගහිතෝ කියලා මේ දෙකෙන් ත්‍රි ත්‍රිවිධ ශික්ෂාව තමයි මූලිකදී ඒ තුල ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංග්‍රහ වෙලා තියෙන නිසා ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ත්‍රිවිධ ශික්ෂාව සංග්‍රහ වෙලා නැහැ. වෙන විදිහකට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ත්‍රිවිධ ශික්ෂාව සඳහන් වෙනවා ප්‍රඥා සීල සමාධි වශයෙන්. නමුත් සාමාන්‍ය ත්‍රිවිධ ශික්ෂාව සඳහන් කරන සීල සමාධි ප්‍රඥා වශයෙන්. එතන මේ දෙකෙන් කොයි එකද මුල් එක කියන එකයි අහන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය ප්‍රමාණ කරගෙන ප්‍රඥාව මුල් කරගත්ත සීල සමාධිය ඉස්සර කරගන්න එකද වටින්නේ යෝගාවචරේ නැත්නම් සීල සමාධි ප්‍රඥා ක්‍රමයේ තියෙන ප්‍රකෘති ස්කන්ධ තුනද ගන්න කියලා. ඉතින් ඒකදී ඍජු උත්තරයක් ධම්මදින තෙරින්නාසිකෙන් ලැබෙනවා මේ ත්‍රිවිධ ශික්ෂාව තමයි මුල් වෙලා තියෙන්නේ. ඒ තුල ප්‍රතිපදාන ගැලපෙන විදිහට ප්‍රතිපදාව කුළු ගැන්වෙන විදිහට මුදුන්පත් වෙන විදිහට ආර්යචාංග මාර්ගයේ සංග්‍රහ වෙලා තියෙනවා කියන එකයි කතාව. ඒක නිසා අපි ත්‍රිවිධ ශික්ෂා මුල් කරගෙන නැත්නම් සීල සමාධි ප්‍රත්‍යා ක්‍රමයේ මුල් කරගෙන අපි දන්න ප්‍රමාණය හැටියට විස්තර ඉදිරිපත් කරගත්තා. ඒ අනුව යම් කෙනෙක් සීල ශික්ෂාවට නැත්නම් සීල විසුද්ධියට මුල් පුරන්න ඕනේ. එතනින් තමයි යාට සීල විසුද්ධිය හරහා ඉති විචිප්ත භාවයේ නැතිවීම හරහා නැත්නම් බය කියන කෙලස් කඳ නැතිවීම හරහා තමයි සමාධියකට පසුබිම සකස් වෙන්නේ ඒ නිසා සීලය සීල පරිභාවිතෝ සමාධි මහප්පලා හොන්ති මහානිසංසා කියන විදිහට හොඳට භාවිත සීලයක් තියෙන කෙනාට සමාධිය මහත්ඵල මහානිසංස වෙනවා නැත්නම් සමෘද්ධ වෙනවා ඊට පස්සේ සමාධියේ ඉඳලා ප්‍රඥාවට යන තැන තමයි විශේෂයෙන්ම ඔය ආර්ය අෂ්ටාංග මාර්ග ක්‍රමය ඉදිරිපත් වෙන්නේ නැත්නම් යෝග ජීවිතයේ සීලය එම ප්‍රධාන කරගෙන නැත්නම් සීලය සම්මත කරගෙන ඒ අනුව සමාධිය වැඩි යුතුයි. ඒ අනුව සමාධිය වඩන හැම කෙනාටම සමාධිය ලැබෙන්නේ නැහැ. ලැබුණාට පස්සේ ඒ සමාධිය හරහා ප්‍රඥාව කොතර දුරට ක්‍රියාත්මක වෙනවද කියන එකයි ඒ අනුව තමයි ආර්යසත්‍යක මාර්ගයේ සම්ප්‍රඥාවේ මුල් කරගෙන නැවත සීල සමාධි වඩන ක්‍රමයක් සඳහන් වෙලා තියෙන්නේ. මේක එක පැත්තකට කියන්න පුළුවන් මේ සති සම්පජඤ්ඤය කියන වචනේ ඇතුළත මේ තේරුම තියෙනවා. යම් කිසි කෙනෙක් සතියෙන් යුක්තව එලෙබසිටිසියේ යුක්තව ඒ කාරණා කාරණා දැනගෙන කර්මේසා කර්මඵලය අදහන සම්මාදිට්ඨිය ඇති කරගෙන එයා නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියන එක හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියන තේරුම් අරගත්තොත් සීලෙක පිටන. සදාචාරික පිටන. ඉන්ද්‍රිය සංවරයක පිටන. ඒව න්‍යාය ධර්මයි. ඒ න්‍යාය එහෙම පිටලා ඒ සතියෙම ශීලයක ආධාර ලැබපු සතියෙම දිගට පවත්නකොට ඒක සමාධියට ආසන කාරණා වෙනවා තුඩු දෙනවා සමහර විට සමත සමාධිය එහෙම නැත්නම් විපස්සනා සමාධිය ලැබෙනවා අන්නේ සමත සමාධි විපස්සනා සමාධිය ලැබුණාට පස්සේ චෙතෙක් දුරට ඉදිරි මාර්ගය අභියෝග සහිතද එහෙම නැත්නම් ඉදිරි මාර්ගය තීරණාත්මකද කියන එක තමයි සතිය අනුව සම්පජඤ්ඤය ලැබීමේ කතාවේ සඳහන්. සතිය යම් ප්‍රමාණයකට තහවුරු වෙනකොට සතිපට්ඨානෙ වෙනකොට එයා තුල සම්පජඤ්ඤය නැත්නම් ඥානය සකස් වෙන්න අවශ්‍ය පරිසරය ලැබෙනවා. අන්නේ ඥානය නිසා මෙතෙක් කරගෙන ආපු සතිය ස්ථාවර වීමක් එහෙම නැත්නම් යෝජනාශීර වීමක් සාධාරණීකරණයක් වෙනවා. ඉතින් හැම සත්‍ය අවස්ථාවකම සම්පජඤ්ඤය හරියට පහළ නොවෙනවනම් එවැනි අවස්ථාව ලබුද්ධෝත්පාද කාල කියලා කියනවා. ලබුද්ධෝත්පාද කාලවල යම් ප්‍රමාණයකට සතිය තියෙයි. නමුත් ඒකෙන් අර සම්පජඤ්ඤයට සම්මා දිට්ඨියට යොත්සුමංස්කාරට පෙළඹෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ශාසනයක් තියෙන කාලේ වුණත් ඒ සතියේ ඉඳලා සම්පජඤ්ඤයට මාරු වීම නැත්නම් සතියෙන් ප්‍රඥාවට අඩිය තියෙන එක සුතමේ ඥානෙන්, චින්තාමේ ඥානෙන් ආධාර ලබන්න. ඒ ආධාර නොලැබුවොත් සතිය සමාධිය පමණක් ඇති කරලා දීලා සමත සමාධිය හෝ ඇති කරලා දීලා එතනම එක තැන නතර වෙන්න ඉඩ තියෙනවා සම්පජාන්‍යයට නොයන. අන්න එවැනි අහුවිල්ලක්, බොරුවලක වැටිල්ලක්, මත්විල්ලක්, එක තැන කරකැවිල්ලක්, ගැජහිල්ලක්, මෙට්ටහිවිල්ලක් නොවීම පිණිසයි මෙවැනි ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. ඒක සාමාන්‍ය භාවනා කරන එකට ප්‍රශ්න නගන්න තේරෙන්නේ නැහැ. නමුත් මේ භාවනා කරලා යම් ප්‍රමාණයකට පාට බේරගත්ත කෙනාට තේරෙනවා මෙවුව බට බේරගත්ත ආයතර ඇතිවෙච්ච සාකච්ඡා මාර්ගයකින් ඉදිරිපත් කරලා තිබ්බොත් ප්‍රශ්නේ තේරෙන්නේ නැති වුණාට ආධුනිකයට උත්තරේ තේරෙන්නේ නැහැ. ඒ උත්තරේ තේරීම හරහා තමන් අර හිර වෙලා තියෙන තැන, තමන් කොටු වෙලා තියෙන තැන කඩාගෙන යන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ අනාගත විනය ජනතාව වෙනුවෙන් අනුකම්පාවෙන් යුක්තව මේ ප්‍රශ්න නගන්නේ මේ ශාසනයේ එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික ගමනේ සියල්ල ඍජු දේවල් නෙවෙයි ගොඩාක් වංචනික දේවල් නිසා ගොඩාක් ෂට දේවල් නිසා ගොඩාක් මායාවී දේවල් නිසා ඒ ෂටගති මායාවී ගති වංචනික ගති නිසා කෙනෙකුට මේ ප්‍රශ්නේ ස්වභාවිකව මතුවෙන්නේ මතු වුණත් ඒක නිසි අගය දෙන්න තේරෙන්නේ නැහැ ඒ නිසා රහතන් වහන්සේලා මේ භාවනා කරන අයට මතු වෙලා හිර වෙලා ටැක් ගහින්න පුළුවන් මේ මකුළු දැල් වගේ අන්ධකාර තැන් ඒවා මායාවී තැන් සයිසන්ස් සංකර තැන් නිකන් ධර්ම සාකච්ඡාවක ස්වරූපේ මතු කර. මතු කරලා ඉවර වෙලා මිටි මෙහෙම ගියාම ධාරියන්නේ මෙහෙම ගියාම ධාරියන්නේ කියලා නිකන් දාර්ශනික ප්‍රශ්න මතු කරගෙන කතා කර කර ඉන්නවා. එතකොට එතන හිර වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාට ඒ ප්‍රශ්නේ අහනකොටම තේරෙන්න පටන් ගන්නවා මේකට මම මෙතෙක් ගොළු වෙලා හිටියට මේ ප්‍රශ්නේ වැදගත් ප්‍රශ්නයක්. ඒ වගේම දෙන උත්තරේ දිහා බලනකොට හිතෙනවා ඒ උත්තරේ කවදාකවත් හිතලා ගන්න බෑ. ඒ උත්තරේ ඒකාන්තයෙන්ම ඒ කඩේම පැනපු ඒ සීමා පැනපු කෙනෙක්ම අනෙක් කෙනෙක් කෙනේ අනුකම්පාවෙන් ඒගොල්ල ගැන හිතලා ඒගොල්ලන්ගේ පැත්තෙන් මතු කළ දෙනවා. ආන් එවැනි ප්‍රශ්න මේ වේදල්ල ප්‍රශ්න නැත්නම් ව්‍යාකරණ ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් ඒ නිසා අද අපි දවසේ බලාපොරොත්තු වෙන්නේ යම් කිසි කෙනෙක්ගේ සීලය සමාධිය දෙක සාක්ෂාත් කරගත්තත් යාගේ ප්‍රඥාව මෝර වෙ නැත්තම් නැත්නම් සත්‍ය තුනට සම්පජඤ්ඤේ වැඩුන් නැත්තම් ඒක නා ආර්ය අෂ්ටාංග මාර්ගයට අභව්‍ය පුද්ගලෙක් වඩපත් වෙනවා. හැබැයි ශාසනයේ ඉන්න කෙනෙක් වඩපත් වෙනවා. ශාසනයේ එක තැනකම කරකැවි කරකැවි ඉන්නවා. යාට තේරෙන්නේ නැහැ මේ ඊගාට පද කරන්න ඕන කියලා. ඒ වගේම තේරෙන්නේ නැහැ කොතන නැටි වැදිලා තියෙන්නේ කියලා. අන්න ඒ වාගේ පිරිස් පසුගිය අවුරුදු 10 15 20 30 ඇතුළත සෑහෙන භාවනා ලෝකේ ගත කරනවා අවංකයි ඇත්තටම අවශ්‍ය වෙලා තිනවා නමුත් මේ හිතක තියෙන වංචනික ගති ඒ වගේම ඡටගති මායාවි ගති දැන නැති නිසා ඒගොල්ල මේවට උත්තර හොයනවා ඍජු ක්‍රමයකට එහෙම නැත්නම් රේඛීය ක්‍රමයකට අත්‍යකත් උත්තර නැහැ ඒ නිසා එවැනි කෙනෙකුට නැවත සලකා බලලා එහා පැත්ත මෙහා පැත්ත කියන අටිච්ච සමුප්පාද ක්‍රමයට එකට එකක් හේතු ප්‍රත්‍ය වෙන හැටි පිළිබඳව විවෘත මනසකින් බැලීමට මෙවැනි වේතල්ල සූත්‍ර උදව්පකාර කරනවා සීලේ සමාධියේ සමාධි ප්‍රඥාව කියන තාක්ෂානුකූල ඍජු ක්‍රමයේ වෙනුවට ප්‍රඥාවෙන් සීලේ සීලෙන් සමාධිය කියන තාර්කික ක්‍රමය ආතාර්කික ක්‍රමය එහෙම නැත්නම් රැඩිකල් වාදී ක්‍රමය එහෙම නැත්නම් සම්ප්‍රදාන කුල නොවන ක්‍රමය යෝනිසමනස්කාරයේ දඬ වෙනවා. ඉතින් මෙතන හිර වුණා කිනාට මෙවැනි ශල්්‍ය කර්මිකෙ පිස මෙවැනි ශාන්ති කර්මිකෙ පිස කවදාකවත් ඉතලුනේ නැහැ. එනිසා අපි උත්සාහ කරලා බලමු යම් කිසි කෙනෙකුට සමාධිය ලැබුණාට පස්සේ වුණත් ඒ කෙනාට මේ කියන සම්පජඤ්ඤය පහළ නොවි ඉඩ තියෙනවා. අන්නෙවැනි බාධාවක් අන්නෙවැනි බන්ධනයක් අන්නෙවැනි දැලක් තියෙනවා නම් ඒ කෙනාට මේ යෝනිසමස්කාරය කොහොමද පහළ වෙන්නේ යුද්ධ පහළ වෙන්නේ කොහොමද ආන්නේ සම්බන්ධව මේ ධම්මදින්න තෙරිනාශි උත්තරය හරහා ඉදිරියට යන්න බලාපොරොත්තු අපි ගියේ පාර <clears throat> මේ ධර්ම දේශනාවේදී මතක් කරගත්තා සමා සත්ශීලයේ තියෙන කෙනාට යම් කිසි ප්‍රමාණයකට සමාධි භාවනාව කරලා සාර්ථක වුණොත් ඒ සමාධි භාවනාව ඒකාන්ත එක ප්‍රතිඵලයකට නෙවෙයි යන්නේ ප්‍රතිඵල හතරක් සඳහා යොමු කරනවා කියලා සර්වඥාන්ති චතස්සෝ ීමා භික්කවේ සමාධි භාවනා කියලා සඳහන් කරනවා. ඇතිවෙච්ච සමාධිය කාරණා හතරකට තුඩු දෙනවා. ඒ හතරෙන් අන්තිම එක විතරයි ආසවක්ඛය පිණිස සියලු ආශ්‍රවයන් ඡය කිරීම ගත කරන්නේ අනික් තුන පළවෙනි එක සඳහන් කරලා තියෙන්නේ අත්තිබික්ක වේ සමාධි භාවන කතා බහුලී කතා ditta ධම්ම සුඛ විහාරාය සම්මත මේ ditu දැමෙයි මේ ජීවිතයේම සුඛ විහරණය සඳහා සැපසලසර ගතියකෝ සමාධි භාවනා විතිය ඒ වගේම අත්තිබික්කවේ සමාධි භාවනා බහුලී කතා ඥාන දර්ශන ප්‍රතිලාභාය සම්මත ඒ කිනාට දීපචක්කු එහෙම නැත්නම් පරචිත්ත විඥාන වගේ ඥාන ලාභයේ පිනිස ලෞකික ඥාන සම්පාදනයේ පිණිසත් හේතු වෙනවා. අත්‍යවික්කේ සමාධි භාවනා බහුලී කතා සති සම්පජඤ්ඤාය පරිසං සංවත්තති. සති සම්පජඤ්ඤේ වැඩි වීම පිණිස සමාධියෙන් පස්සේ සතිය සමා ප්‍රඥාව වැඩෙන්නත් හේතු වෙන්නේ ඉඳී තියෙනවා. හතරවෙනි එක තමයි අත්‍යවික්කේ සමාධි භාවනා බහුලී කතා භාවිතා බහුලී කතා ආසවාණං khයාය සංවත්තති. ඒ නිසා තුම්පලක නතර වෙවි තමයි ආශ්‍රවක්ෂය ඥාණයට හිත යන්නේ. කිසි සමහර කෙනෙකුට කිලිමයක් පුළුවන්. සමහර කෙනෙකුට සති සම්පජාඤ්ඤයට වැටලා සත් සම්පජාඤ්ඤයෙන් තේරුම් අරගෙන යන්න පුළුවන්. සමහර වෙලාවට ඥාන දර්ශන ප්‍රතිලාභයේ කියන අරචිත්ත විඥාන දිබ්බ චක්කෝගේ ඥාන ලැබලා ඒ පිළිබඳව විපස්සනා කරන ඥානයේ සහිත ගුරු උපදේශයක් ලැබුණොත් ඒ ඥාන දර්ශනය ඉක්මවලා මේ සමාධිය ලැබිය යුත්තේ සමාධිය ලැබිතු උත්කෘෂ්ඨ දේනිවනයි කියලා තේරෙන්න ඉඩ තියෙනවා නැත්නම් ඒ ඥාන දර්ශන ප්‍රතිලාභය අගය කරන්න පටන් අරගත්තොත් ඒකම විලංගුවක් වෙන්න ඉඩ තියෙනවා ඉදිරි ගමන බාධා කරනවා. ditta dhamma sukha viharane කියලා මෙලෝ වශයෙන් ලැබෙන්න පුළුවන් සුඛ විහරණයක් තියෙනවා. ඒකට නිරාමිෂ සුඛය කියලා කියනවා. ඒකට ලැබුණාට පස්සේ උනත් විපස්සනාට හරි ලේසි. හැබැයි මේ ditta dhamma සුඛෙහි ආධිනව දක්වනවා. මේ ලැබිච්ච සුවය නිෂ්ඨාව අවසානයේ අන්තිම කියලා හිතුවොත් ඒක නා ඒකේ ටැග් ගෑන. එතන නතර වෙනවා. ඒක නා ඒක ඉක්මවන්න බැරි වෙනවා. ඒකට තියෙන ආශාව. ඒක නිසා මේ හතරම තිබුණට වඩා හොඳ තත්ත්වයක්. නමුත් විශේෂයෙන් පළවෙනි එකේ දෙකේ ඒකම ඒකට බාධා කරන එකතන කරකවන ජීසුලි බවට පත් වෙනවා. නමුත් ඒක ਸਰවචන් ආංශය දැකලා එවැනි සත්‍යයටපත් වෙච්ච අය කෙරෙහි අනුකම්පාවෙන් ඒ අයට ගොඩ එන පාරවල් ගොඩක් කියලා කියනවා. ඒ ලොකු ස්වාමීන් වහන්සේ මේ සමාධි භාවනා කියලා අත්‍යවම ධර්ම දේශනා හතරක් පවත්ලා තිනවා. අපිට දැනට දෙකක් විතර වගේ ඉතුරු වෙලා තියෙනවා. ඒකේ තියෙනවා ය ditta dhamma sukha viharaaya samvattati කියන එක ඥානවර්ෂණ ප්‍රතිලාභාය samvattati කියන එක තියෙනවා. සති සම්පජඤ්ඤය කියන සූත් දේශනාව අපි ළඟ වෙන ශීර්ෂයකින් තියෙනවා මේකට සම්බන්ධ කරලා නැහැ. ඉතින් ඒක නිසා ඒ සූත්‍රවලදී ඒ ලොකු සාහිත්‍ය උත්සාහ කරලා තියෙනවා ඒ ආකාර වූ සම සමාධියක් ලැබලා ඊටදම සුඛයකුත් ලැබලා එනත ඥාන දර්ශන ප්‍රතිලාභයක් ලැබුවත් ඒක තමන්ටම බාධාවක් කරගන්න නැතුව ඉදිරි ගමන සඳහා සති සම්පජාඤ්ඤය සඳහා නැත්නම් ආශ්‍රය ක්ෂය කිරීම සඳහා යොදා ගැනීමට උපාය මාර්ගෙ පෙන්නලා දෙනවා. ඉතින් ඒක තමයි සීල සමාධියක යම් ප්‍රමාණ සම්පූර්ණ වෙච්ච කෙනා Taman ගමන ඉදිරියට ගමන්ට බාධාවක් වෙන්න තියෙනවනම් සලකා බැලිය යුතු පැතිකඩවල් ඒක නිසා මේ යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවනම් සමාධි භාවනාවක් ලැබිලා Tamange හිත ඒ ලැබුණා වූ සමාධි භාවනාව වගේ කරමින් ගත කරන ඒක මේ ධිට්ඨ ධම්ම සුඛේ පිණිස ගත කරන්නට යනවනම් එවැනි අදහසත්තා වූ ඒ යෝගාවචරය නැත්තම් තීරණ බෝධිසත්වයයි කියන. ඒ බෝධිසත්වය ළඟ අධ්‍යාසය හයක් තියෙන්නේ මේ දේ මේ සමාධියට ආශාව කඩා ගන්න. මේ තියෙන සමාධිය තමන්ටම විලංගුවක් නොවෙන්න බාධාවක් උරුවලක් කරදරයක් නොවීම පිණිස ච අධ්‍යාසය බෝධිසත්තා කියලා සඳහන් කරනවා බෝධිසත්ව කෙනෙක් වශයෙන් අධ්‍යාසය හයක් අදහස් හයක් අර මාත් 10ක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ හයෙන් මොකක් හරි එකක් පටලවා ගත්තොත් නැත්නම් මොකක් හරි එකක් පටලවුනොත් ඒ සමාධි මට්ටමේ නතර වෙන්න ඉඩ තියෙනවා. සමාධිය ප්‍රඥාව පිණිස හේතු නොවෙන්න නැත්නම් ප්‍රඥාව වෙනුවට ෂටගති, මායාවී ගති, වංචනික ගතියක හිර වෙලා ඒක ප්‍රඥාවක් කියලා හිතාගෙන ඉන්න තරමටම අසප්පුරුෂ වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කල්යාණ නොවන ධර්ම සහිත බුද්ධලේ පාඩපත් වෙනවා. භ්‍රමචර්ය බාධා කරනවා. ඒ නිසා මේ අච්ඡාසේ සඳහන් කරලා තියෙන්නේ මේ ත්‍රිමුලපුතන්සේ සඳහන් කරනවා ඒක තියෙන්නේ විසුද්ධි මාර්ගය කියලා එකතු කරලා වෙන්න ඇති ත්‍රිපිටකයේ යම් යම් තැන්වල තියෙනවා ච අච්ඡාසය බෝධිසත්ත නික්කම් අච්ඡාසය බෝධිසත්ත ඝරා වාසේ දෝෂ දස්සාවි යම් කිසි කෙනෙකුට සීල සමාධිය වලින් යම් ප්‍රමාණයකට ඉදිරියක් ඒකේ දියුණුවක් ඇති වුණා නම් ඒකේනා මේ කාමයාංගෙන් නික්වීම නික්වීම තමංගේ પરමාර්ථය කරගන්න. එහෙම නැත්නම් අධ්‍යාශය කරගන්න ඕනේ ගෘහ වාසය, ඊතරතර වාසය දොස්තකි. ඉතින් ඒදී ඒ වෙලාවේදී එතෙන්ද ගිය කෙනාටින් සම්පාදනය නොවෙනවා නම් හෝ සම්පාදනය නොකරනවා නම් හෝ ඒ තුල වටයක් කරගන්න ඉඩ තියෙනවා. තමන්න සීලේක වටිනාකමක් තේරෙනවා දැනට සීලයට උරදීලා ඉදී කටයුතු කරනවා වරින් වර වරින් වර <clears throat> සමත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් හෝ සමාධියක් එනවා නමුත් ඒ වුණාට ඉදිරියට නිබ්බාන පබ්බාර නිබ්බාන නින්න නිබ්බාන අදිබුත්ත කියන වචන තුන ලොකු සංසේ ත්‍රිපිටකයෙන් අදලා දාලා තියෙනවා නිවනට නැමිච්ච නිවනට බර වෙච්ච නිවනට තුඩු දෙච්ච ජීවිතය ගත කරන්න ගරා වාසේ දෝෂ දක්වා ඕන. ඒ කියන්නේ ගෘහ ජීවිතයේ එහෙම නැත්නම් ඒකට කියනවා ගේහසිත කියන වචනේ පාවිච්චි කරනවා. ගේහසිත තත්වයේ තියෙන දොස් දකින්න ඉතින් මෙතනදී ඒ නිසා හොඳට තේරුම් ගන්න පුළුවන් සිල්වන්තව සමාධිවන්තව තාමත් කරවාශයේ දොස් නොදකින සමාධියක් තියෙනවා. අන්න ඒ සමාධිය තිබුණොත් සති සම්පජඤ්ඤයේ ඉදිරියට සහ ආසවක්ඛේෂ්කර ඥානයේ ඉදිරියට ඒක බාධාවක් වෙනවා කියන එක මෙතන ඔන්න හිතට ගන්න දෙන කාරණා. නැවතත් කියනවා නම් මිච්ඡර දුස්සීල ජීවිතයක මිච්ඡර දුස්සීල ජනගහණයක තමන් සුසීලවත් වීමට විශාල පෞරුෂත්වයක් කියන්නේ. ඒ වගේම මිච්ඡර වික්ෂිප්ත මනසක් සහිත ලෝකයේ ඒ වික්ෂිප්ත භාවය නැති කරලා අනිවිත භාවය නැති කරලා වරින් වර හෝ ලබන සමාධියකට අයිතිවාසිකමකුත් තියෙනවා. නමුත් ඒකේ ඉඳගෙන ගාකලාට ඔය අපේ ඉස්සන්න වනේ වගේ ඉස්සන්න වන්ට සම්බන්ධ භාවනා මධ්‍යස්ථානයක් තියෙනවනේ දැන් අන්නේ භාවනා මධ්‍යස්ථාන කියම යන පළවෙනිම ප්‍රශ්නේ තමයි ගිහිව ඉඳගෙන නිවන් දකින්න බැරිද අවශ්‍ය වෙලා තියෙන ඒගොල්ලන්ට නිවනට වැඩිය ගිහිකම් ගිහිව ඉඳගෙන නිවන් දකින්න බැරිද කියන එකයි අහන්නේ ඉතින් ඒක උඩ හොඳට පේනවා මේ මනුස්සයා තුළ ඇත්තටම අනික් මිනිස්සුන්ට වලට ගිහිව ඉඳගෙන රූප බලන්න බැරිද? ශබ්ද අහන්න බැරිද? ගන්ධ බලන්න බැරිද? රස බලන්න බැරිද? පහස ලබන්න බැරිද? ධාර්මිකෝ කියලා අහන ප්‍රශ්නේ තාතයි. ඒගොල්ලෝ එච්චරම මොඩ නැහැ. ඒගොල්ලෝ දන්නා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නෙවෙයි. ඒක අධාර්මික ක්‍රමයේ එක්මල ධාර්මික ක්‍රමයට ආවත් ඊට එහා ගිහිල්ලා සීල සමාධිය ඇති කරගන්නත් පුළුවන්. එතකොට අහනවා ගිහි වෙඳගෙන එහෙම නම් ඉතුරු ප්‍රඥාව ලබන්න බැරිද කියලා. ඉතින් බැරිත් නැහැ. ඒ සංඛ්‍යාලේඛන කරනවා සර්වචනාංශ වැඩ ඉන්න කාලේ ලැබලා තියෙන නමුත් <clears throat> ප්‍රතිශතය ගත්තාම බොහෝම සුළු ප්‍රතිශතයක් කිහිව වැඩ කෙලවකට තියෙනවා. නමුත් විශාල ප්‍රතිශතයක් එතෙන්ට එනකොට මොලේ පෑදිලා තියෙනවා. මේ මොකක්ද මේ අල්ලගෙන ඉන්නේ කරාවාශයේ දොස් දකින්න නැතුවමත් නෙවෙයි නමුත් ඊට ඇතුලේ දෙකිරි දහර ගතියක් තියෙනවා. දෙපැත්තට පෙරලෙන ගතිය. ඉතින් ඒ කියන්නේ සීලයේ තිබුණා සමාජයේ තිබුණා මේ පටලැවිල්ලේදී ඡන්දේ කාටද දෙන්නේ ඒක තියෙනවා නම් ඒ අදහස් කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන ප්‍රඥාව මුල් කරගත්ත සීලයට යන්න පැහැදිලිලා තියෙනවා. පසුබෑමක් තියෙනවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සාස්මාදිට්ඨි සම්මා සංකප්පෝලින් යුක්ත සම්මා වාචා සම්මා කම්මන්ත සම්මාජිය ප්‍රඥාව මුල් කරගත්ත සීලයක්. දැන් මෙතන තියෙන්නේ සීලය මුල් කරගත්ත ප්‍රඥාවක්. හැබැයි ඒක ශක ප්‍රඥාවක්. එහෙම නැත්නම් වංචනිකයි, එහෙම නැත්නම් මායාකාරී. ඒ මොකද ඒ එකම ආශය වෙනුවට ගරාවාසයේ සකදාකින. ගරාවාසයේ සාධාරණීකරණය කරනවා. ඉතින් මේක බලනකොට ඇත්තටම අපරාධයක් හෝ වැරද්දක් හෝ මේ මොකද නරක දෙයක් නෙවෙයි. නමුත් මේකම කොක්කක් වෙන හැටි මේක බාධාවක් වෙන හැටි විතරයි මෙතන කල්පනා කරන්නේ. ඒ tie එහෙම නිසා අපි ගත්තොත් හදිසි තීන්දුවක්. එහෙමනම් මේ ගියත්තන්ට සීල ශික්ෂාවක් සමාධි ශික්ෂාවක් නොකිය යුතුයි කියලා මං වාගේ කෙනෙකුට කවදාකවත් මේ විදිහට පැවිද්දක් ලබන්න හම්බෙන්නේ නැහැ. මොකද මම පටන් ගත්තේ පැවිද්දට වෛර කරමින් ගිහි කෙනෙක් මේ මෝඩකමක් ගන්න සලකලා මටත් පුළුවන් සීල් ලකින්න කියලා පෙන්නන්න මටත් පුළුවන් ඉතුරු දෙක කරන්න පුළුවන් කියලා පෙන්නන අදහසින් තමයි බැස්සේ. බැහැලා කරගෙන කරන යනකොට අවුරුදු 8ක් 9ක්ම පැහැදිලිවම මං කොඩි දාගෙන අඳුර පාගෙන හිටියා පැවිදිලා ඉන්න ඔක්කොටම වැඩිය මයි ළඟ සීල තියෙනවා කියන්නේ. ඔය ඉන්න ඔක්කොටම වැඩිය මට සමාධිය රකින්න පුළුවන්. ඔක්කොටම වැඩිය මට ප්‍රඥාවක් තියෙනවා. ඒ තරමට ඔලමුල ගතියක් මම අවුරුදු 8ක් විතර ජීවිතේ ගත කළා. ඒ වෙලාවේදී මානසික වාද කරන කවුරුත් ආවෙත් නැහැ. දකින්න ඕනම සංඥා කරනකොට මම අභියෝග කළා. මම මේ රකින්න සීලෙවත් උඹලග නැහැ කියලා හැබැයි කෙලින් කියන්නේ නැහැ. තාම සංඥා වෙලා නැති නිසා. නමුත් එimhe ඉන්නකොට මට ඇතිවෙච්චි අදහසක් තමයි මේක මොකද්ද සීමාකාරී සාධකයක් තියෙනවා කුකුරට පිටරේ කට පැටියට පිටරේ කට කට කඩාන යන්න බෑ පැටිය හොඳට වැඩිලා කට හිර වෙලා තියෙනවා කතා කරන්න කිසි කෙනෙක් නැහැ මොකද ගිහි ඔක්කොම කියනවා කට කඩා ගන්න බෑ කට කඩුවොත් ඉවරයි අපි ඒකට පිටරයක් නෙවෙයි කුකුලෙක් කියලා ඒගොල්ලන්ට ඕනේ කට ඇතුලේ ඊගේ ඇතුලේ කට කඩා ගන්න හදනකොට හා හා දඩුවක් කට කඩක් පුළේට කරන්න යන්න බෑ ඉතොක්කාර වැඩ කරන්න බෑ මේ ඕක ඇතුලේ ඉඳගෙන කරතයි කියලා. මම හොඳට මට නිල්ලමෙති තේරුණා. මේ කවුරු මොන බයිලා කිව්වත් මේකට තියෙන කැඩේ. කවදා හරි මේක කැඩෙන්නම වෙනවා. හැබැයි පැවිද්දගේ උපදේශ ගන්න බැරි තරම් <clears throat> කට්ට කරාගත්ත පැවිද්දෝ කක්ක කරගන්නවා. ඉතින් ඒ නිසා ඒ පැත්තෙන් උත්තර ගන්නත් බෑ. ඊව ඉඳගෙන අහන්න කෙනෙක් නැහැ ඔක්කොමලා කොට ඉඳලා පීනට්ටු කරන කට්ටිය. අන්න ඒ වගේ වෙලාවකට තීරණයකට ඔය ආර්ථික විද්‍යාව උගන්වනවා මේ සීමාකාරී සාධක නීති කියලා එකක් ඒක විද්‍යාව තුගන්නවා. අනිත් එක මේ return to scale කියලා සන්දර්භයක් උගන්වනවා. ඒකේ කියනවා ආර්ථික විද්‍යාව මම පොඩ්ඩක් ඉගෙනගෙන තියෙන්නේ. ඒ සමාජය මගේ ආර්ථික විද්‍යාව කාටත් තේරුම් ගන්න පුළුවන් මේ කියලා. ඒකෙදි කියනවා කුෂ්කර්මයේ වඩනකොට කුෂ්කර්මයේදී මේ විශාල ආර්ථිකයක ඊටම සීමාකාරී සාධකයක් වෙනවා. ඊගාට ශ්‍රමයේ සීමාකාරී සාධයක් වෙනවා. යොදන මූල මේ ආයෝජනය මුදල් ප්‍රමාණය සීමාකාරී සාධයක් වෙනවා පරිපාලන. ඉතින් අපි හිතුවොත් එහෙම අපි අසීමිත මුදලක් සහිතව අසීමිත පරිපාලනයක් සහිතව අසීමිත ශ්‍රමයක් සහිතව ක්‍රිකට් ගහන පිච් එකක් තරම් ප්‍රමාණයක ලෝකෙටම ඕනේ ආහාර නිෂ්පාදනය කරන්න ගියොත් සීමා ඉඩම සීමා කරගෙන ඕනටදී පොහොර දාලා ඕනටදී සුමේ දැම්මට ඒකෙන් ගන්න පුළුවන් උපරිමයක් තියෙනවා. ඉන්නහට ගිය ගමන් ඒ දාන පොහොර ඒ ඉදමිට වශයෙන්. ඒ ශ්‍රමය භෝගයට බාධා වෙනවා. ඊගාට කරන්න තියෙන එකම දේ ඉදම ලොක් කරන එක තමයි. ඊටම සීමාකාරී සාධයක් වඩ පත්‍රවලට පස්සේ ඒක ලොක් කරන්න තෝ කොච්චර පරිපාලනය ලොක් කරත් කොච්චර අමුද්‍රව්‍ය මූලදා මේ ආයෝජන කරත් කොච්චර ශ්‍රමය දැමත් කරන්න බෑ. මේක නැවත සාකච්ඡා මට තේරෙනවා අන්නේ වගේ පුදුමාකාර හිරවිල්ලක් හිර වෙලා තියෙනවා මේ ඉඩම සීමා වෙලා ආර්ථික විද්‍යාව උගන්වන්නේ ක්‍රිකට් පිච් එකක ලෝකෙට ඇති වෙන්න ආහාර බලන්න බෑ. මොන જાතියෙන්වත් බෑ. අනිත් જાති කොච්චර දුන්නත් බෑ. ඒක ස්කේල් එක කරලා ගන්න. නැවත සලකා බලන්න. ආන්නේ සලකා බැලීමේදී තියෙනවා සම්පජඤ්ඤය. සතිය විතරක් නෙවෙයි සම්පජඤ්ඤය තියෙනවා. tattoo ආවට පස්සේ ඒ කුරුල්ල ඉගිලෙන්න උත්සාහ නොකර ඉන්නේ. හැබැයි අම්මා තාම අවසර දීලා නැහැ. ඇටවුන්ට අවසර දීලා නැහැ දොරට වඩලා නැහැ. හැබැයි කුරුළු කුරුළු ඇතුලේ තටු ගගා තටු ගගා නටන වෙලාවක්. හරි සුන්දර ගණක්. ආන්න ඊට පස්සේ ඔක්කොම බලලා තමයි මව කෙරිලි දරුවෝ ටික අරගෙන දොරට වඩා. ඒ දොරට වඩන්න ඉස්සෙල්ලා පැටවුන්ගේ පෙයින්ද තියෙන්න ඕනේ. තටු ගාලා එළියට ගන්න. අන්නේ තටු ගාලා එළියට ගතිය සීලෙන් සමාධියෙන් නොවැඩෙනවාමත් නෙවෙයි. වැඩුණට එතන විප්ලවීය හැකියාවක් අවශ්‍යයි. එතන රැඩිකල් වාදී හැඟීමක් අවශ්‍යයි. සම්ප්‍රදාය කඩාගෙන යන ගතියක් අවශ්‍යයි. එහෙම නොවුනොත් නිකම්මජ්ජාසය කරවේ. නිකම්මජ්ජාසය බාධක වෙනවා. නිකම්මජ්ජාසය කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් කී කියත හැරීම තමයි. නමුත් ලුකුසාන්තේ පොතේ ලියලා තියෙනවා ගිහිගේ අතහැරලා ගිහිල්ලා ගිහි ගතිකක් තියෙන පැවිද්දෝ අද අනන්තවත් ඒ නිසා නිකම්මෙන් ගියාට ඒ දිකේ නිකම්මෙන් බලාපොරොත්තු වෙන්නා වූ දෙකලාව හෝ විවේකයේ හෝ විශ්‍රාමයේ වෙනුවට নানা ආකාර වැඩ ඔළුවේ දාගත්තට පස්සේ ඒකත් නිකන් ඔය පොතේ සඳහන් වෙන પરමාර්ථ වශයෙන් තින්නක් අපි නෙවෙයි. ඒ නිසා ගීකම කියලා කියන්නේ අපි හිතන ගන්න රූපකයක් විතරයි. නමුත් තමන තේරුම් ගන්න ඕනේ මේ සීමාකාරී සීමක සීමාවත් තුළ විතර කට්ට ඇතුලේ ඉර වෙච්ච කුකුල් පැටියා වගේ අපේ හිත හරි ආශයි අපේ රාමුව රකින්න. ඒ රාමුව රකින්නකන් රාමුව අපිව කර කරනවා. ඉස්සරහම අපිව අන්තභාග කරනවා. ජාංශභාග කරලා අපි මේ ලෝකෙන් තමන්ගේ තියෙන රාමුව රකින්න තියෙන සම්ප්‍රදාය පැත්තක දාලා අපි හිතනවා ඊට පස්සේ වෙන කවුරු එක්කෙනෙක් මගේ බාධ ඒ සීමාවට දාතන සීමා කාලේ දාදක් පනවනවා මට ඉදිරියට යන්න බෑ කියලා. ඉතින් මේකෙදි මම කීප දෙනෙක් ඒ දවස්වල හම්බෙලා ගිහිල්ලා ඔක්කොටම කරුණ දක්වනවා ජීගේ අතාරින්න දෙපා කියලා. අනේ ඒ ඔක්කොමලා කියනවා එපා ඔය ආතෑරියොත් එහෙම මෙහාට කරදරයි අර අර කරදරයි එපා ඉන්න ගිලජම හරි කැමැති ඒගොල්ලන් අර ඇමරිකන් ජාතික රාහුල හමුදුරගාට ගියට පස්සේ විතරක් කිව්වා උඹ ඔතනින් ගියොත් ඔයිට වැඩිය සුදුසේ කොතෙන්ද ඒ කරුණ අගන උඹ වැඩ බලන්න ඵලයක් එතකම් මං හිතුවේ මම නැතුව ඒ අපේ පවුලේ වැඩ ටික කෙරෙන්නේ නැහැ මම රස්සා කරු කොම්පැනි වැඩ කරන එකක් නැහැ ඒ අනික් වැඩ ටික කරෙන්නේ නැහැ මේ මම නැතුව මේ ඊට පහින එකක් නැහැ. හන්දාට ඊට පහින එකක් නැහැ. මම මේ කාර්ය කරන කෝරාල වගේ ගම කොරෝනා කියලා හිතන්න තමයි හිටියේ. ගියාට පස්සේ තේරෙන හොඳට අයිට වැඩි හොඳට වැඩ සිද්ධ අම්මගේ මරණයට යනකොට ලොකු දාන්තේ මේ ආසනේ ඉඳගෙන මට කිව්වේ ඔය නම පැවිදි වෙලා පැවිදි කටයුතු කරන ගෙදර වැඩ ඔය නම හිතුවට වැඩි වෙයි කියලා. මං ගෙදර යනකොට ලස්සනට මම තමයි හිටියන ඔක්කොම කරන්නේ මිනිහා හරි ගස්සලා මට ඒක ඔක්කොල ඇදලා පෝස්ටර් ගහලා තිබුණේ නැහැ. මම ගියා ඊළඟ මම සම්පූර්ණ මිනිහ උස්සනකම් බලන් හිටියා මම වගේ හත් දෙනෙක් හිටියට වැඩි තාමත්ම චාම්ම තාමත්ම ලස්සනට මරණේ කටයුතු සිද්ධ මම මම ඒ ගාම පිට වුණා කිසිකම් මම මිනිහ උස්සනකොට පිටාවේ මම ලොකු සාංශ කතා කරලා සාංශ මම හිටියා මට ඒ තරම් ලස්සන සංවිධානය කරන්න බෑ මුළු ගමම ඇවිල්ලා හිටියා මුළු ගමම අම්මා වගේ මමත් 아무ත් එක්ක ගිහිල්ලා බලන්ලා ආවා මට හිතුණ කරන්න බැරි විදිහට සංවිධානය වෙලා ආනකම හරියට කරන්න ඉක්වා ඒකට ලෝකෙ වැඩ සේරම Tamanට උන් දෙර සිද්ධ වෙනවා. මෙහෙ කරනකොට කරන ටික ඔක්කොම කරන්න ඉක්වා හරියට. අනිකට සිද්ධ වෙනවා. ඒක නිසා මේ අභියෝගී කියලා වලින් ඉඳගෙන කරන වැඩ වලට වගේ දහ ගුණයකින් වැඩ කෙරෙනවා අපිට මේ නික්කම්මාජාසයට තල්ලු දීලා යනවා. ඉතින් ඒක නිසා නික්කම්මාජාසය කියන වචනේ પરමාර්ථ හෝ කරාවාස කියන પરමාර්ථ දෙක પરමාර්ථ වශයෙන් බලනකොට අපි හැම කෙනාම දොස් ලැබී. සුදු ඇඳගෙන ඉඳගෙන ඒගොල්ලන්ට ඩොක්කක් අහින්න කියන කතාවක් විතරක් නෙවෙයි. හැම කෙනාටම තියෙනවා ඊගාවට නික්මීමේ ඊගාව මට්ටමට නික්මීම සඳහා අපි සූදානම්ද එහෙම නැත්නම් අපි මේ රාමුව රකින්න නැත්නම් මේ පිටර කට රකින්න අපි දැනට අල්ලගෙන තියෙන දේවල් රකින්න කොච්චරනම් අධ්‍යාසමවනවද මම නැතු මේ දේ කරන්න බෑ ඒ නිසා හැම වෙලාවෙදීම මතක තියාගන්න ඕනේ සීල් ශ්‍රේලිය සමාධිය දෙක ආවට නෙක්ඛම්මජ්ජාසය අනිවාර්යයෙන්ම එන්නේ නැහැ. නෙක්ඛම්මජ්ජාසය ගන්න ඕනේ. තව විදිහකට කියනවා නම් සතිය කොච්චර වැඩිවත් සම්පජඤ්ඤය කියන එක දොර ළඟට ආවට ආර්දනා කරන්න. හිතෙන්නේ. හිතෙන්නේ කියන්නේ නැතුව හිටියොත් සම්පජඤ්ඤය මුසුප්පු වෙනවා. සම්පජඤ්ඤය අසුබානවා. කිච්චිට ගියාට මට ගෙටෙන්න දුන්නේ නැහැ. ඊට පස්සේ සාප වෙනවා. මෙතෙන්ට ගෙට ආපු කෙනා ගෙට ගත්තේ නැතිවොත් එහෙම අර කාලකන්‍යාට ලස්සන කුමාරිකාව පාවා දුන්නා කාලකන්‍යාගේ කාලකන්‍නි කුමාරයාගේ දක්ෂකමට. ඉතින් කුමාරත්වයේ කැළේ මැදින් ගන්න ගමන් මේ කාලකන්‍නි කුමාරයා අත්‍යක ගහකට නැගලා ඉදි කන්න පටන් ගත්තා. එතකොට අර කුමාරි කිව්වා අනේ ඉතින් මගේ සෝම් පුරුෂයානේ පාවා දුන්න මචනේ අනේ මටත් ඉඩියක් අත දාපයි. ඇයි පරක්ටි උඹලත් කවුතුපයි තියෙන්නේ නැගලා කාපිය. එතකොට මම කරලා දෙන්නේ කියලා ගහව දෙන්නගෙන අර කවදාකවත් ගස්නග නැතර කුල් කුමාරි කාට බැන්නා. ඉතින් ඒ කුමාරි හිතුව කවදාකවත් මට මෙතෙක් කල් අම්මලා තාත්තලා මෙහෙම කෙරුවේ නැහැ. මේ මිනිසයා කියනවා ඝාතනකමක් කියලා. ඉතින් මොනව කරන්නද? ඇලවෙලා තියෙන ගහේ කොහොම හරි කළ කොට උනා. කොහොමද මෙයා කකේදී මොකද ආපහු බහින්න බැරි වෙන්න කටුවකුලක් වෙනක් දාලා එහෙනම් තෝ කාපිය අත්තිකමම යන වැන්නේ කියලා කියන්නේ. ඒ කුමාරි දුන්නට උඹට බාර ගන්න බෑ. උඹ බාරගත්තේ නැහැ. ඒක නමත් ආභාග්‍ය සම්පන්න ඉතල කාලකන්ණි කියන නමක් තිබිලා තියෙන්නේ. ඉතින් කියන මේ කාලකන්ණියට කුල කුමාරයක් රකින්න හැටි දන්නේ නැතුව වගේ. Taman කරා පැමිණෙන ප්‍රඥාව ඊටාම සූක්ෂමයි. දෙසරත් තුන්සර යන්නේ ඊට වැඩි එන්නේ නැහැ. මේ වෙලාවේදී සතියෙන් සම්පජඤ්ඤයට ගොඩ වෙන්න දන්නේ නැත්නම් ඒක නාගේ අධ්‍යාස දුර්වලකම නිසා එයාට සමාධියෙන් ලැබෙන්න තියෙන ප්‍රඥාව අංක සම්පූර්ණ ලැබෙන්නේ ලැබෙන්නේ ෂටගතියක් එක්ක මායාවී ගතියක් එක්ක වංචනික ගතියක් එක්ක. ඊට පස්සේ මේ පුද්ගල මේ ෂටගති මායාවී ගති හිතාගෙන ඉන්න ප්‍රඥාව. මේකෙන් ලෝකේ රවට්ටන්න පුළුවන් හැමදාම කියලා. නමුත් Taman දන්නේ Taman ෂටගතියක් නිසායි මායාවී ගතියක් නිසායි වංචනික ගතියක් නිසායි මේ සම්පජාඤ්ඤයට ඉඩ දෙන්නේ නැත්තේ. මේ විවෘතකමට ඉඩ දෙන්නේ නැත්තේ. නමුත් මේ පුද්ගලයා භාව්‍ය පුද්ගලෙක්. ඉදිරියට යන්න පුළුවන්කම තියෙන නමුත් එයාගේ ඡාසයේ දුර්ලභකම නිසා ගරහවාසයේ බැඳෙනවා කියන දෙවල පට්ටේ බැඳිලා ඒ ගල පෙරලෙන ගලක් වෙන්නේ නැහැ. ගල නතර. පෙරලෙන ගලේ පාසි බැඳෙන්නේ නැහැ. එයා පෙරලෙන්න කැමති නැහැ. ඉතින් පාසි බැඳලා පාසි ටික තමන්ගේ නම්බුව කරගෙන, නිල නාමය කරගෙන, එහෙම නැත්නම් ගෞරව නාමය කරගෙන එතන නතර. ඒ වගේම ඒ අජහාසය ගැන කතා කරන මේ ගොඩාක් කතා කරන තියෙන දෙයක් මේකෙන් ඇත්තම හැම හැමදේම නියෝජනය වෙනවා. නමුත් අනිත් පැති වලින් මේක බලනකොට තේරෙනවා මේක සර්වඥාන්සේ කොච්චර කෙනෙකුට හිත නොරිදෙනා තාලෙට කෙනෙකුගේ වංචනික ධර්ම වංචනික බව නොකිය කෙනෙකුගේ ෂටගතිය ෂටගතිය බව නොකිය මායාකාරී ගතිය මායාකාරී ගතිය නොකිය ඒකට බෙහෙත් බන්නේ නැහැ. ඒක නැති කිරීමට මහා ප්‍රඥාව මහා කරුණාව පාවිච්චි කරන්න හැටි පේනවා. ඉතින් ගියාට මොකද අධ්‍යාත්මය අවශ්‍යයි. මේක අපිට කියන්න බුණා සම්මා දිට්ඨිය සාස යොත්සමංචකාරී. ඕන නැත්නම් සම්මා සංකප්ප කියන්න පුළුවන්. මේ සම්මාදිට සම්මා සංකප්ප නැතුව තමන්ගේ සීලේ නැවත සලකා බැලීමක් කරන්න බෑ. එයා හිතනවා දැන් සීලය ඇති කියලා. නමුත් මේ සීලය කියන එක හැමදාම අදි සීලයක් වඩපත් විය යුතු, දියුණු පවුණු විය යුතු දෙයක්. ඉතින් ඊගා මට්ටමට යන්න ඒක නා හිතනවා නෑ මේ ඇති කියලා. අදිට කියනවා නම් අට සීල් රකින්න එක නා ඒක දුක් කරගෙන ඉන්න. නව සීල් රකින්න එක. දස සීල් රකින්න එක. සාමරේ සීල් රකින්න එක. උපසම්පදා සීල් රකින්න එක. එක එක එකක් Taman එතන කොටු වෙන්න හදනවා. සීලේවත් නැවත සලකා බැලීමක් වෙන්නේ නිසා සීලය අනිත්‍යයි වෙනස් වෙන සුළුයි. ඒක අලුත් අලුත් දේවල්ට අලුත් කරන්න හැම වෙලාවෙම ධම්මාදී සම්මා සංකප්ප වෙනස් වෙන්න ඕනේ. ඒකට කියන්න පුළුවන් මෙතන නික්කම්මං ජහසේ කියලා. ඒ වගේම යෝනිස්මංච කාර්යයට. ඒ වගේම මේ අජ්ජාසය ආબોධිසත්තා කියන මාතෘකාවර්ථේ පවිවේකත් පවිවේකජ්ජාසය ආબોධිසත්තා ඝනසංගනිකාය දෝෂ දර්ශාවයි. තමන්ගේ විවේකයේ තමන්ගේ හුදකලාව තමන්ගේ විශ්‍රාමයේ පිළිබඳව විතරෝම බෝසතෙක් වතනාචනම ලෝකාවචරයක් හොයන්න ඕනේ දෙන්නේ එක කරන කටයුතු වලින් අයින් වෙනවා. ඝනසංගනිකාව කියලා කියන්නේ සමාජශීලී වෙනවා. සමාජශීලී වීම හරහා අරසාවක් හොයන එක තමයි මොඩයාගේ හැටි. එයා හිතනවා මේ මගේ විශාල පවුලකට සම්බන්ධ වෙලා ඉන්නවනම්, විශාල ධනයකට සම්බන්ධ වෙලා ඉන්නවනම්, විශාල දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා ඉන්නවනම්, විශාල ආචාර සංගන්ධ වෙලා ඉන්නවනම් මම අරසයි කියලා. මේකක්ම ආමිෂයේ පිළිබඳව එහෙම නැත්නම් මේ ලෞකික සම්පූති අරසාවක් ගැන වෙනකදී. ඒවල පවික පවිවේකජ්ජාශා කියලා කියන්නේ නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නැත්නම් යමක් යමෙක් ඇසුරු කරගෙන ඉන්නවා නම් ඒ කෙනා ඇසුරු කරන දේ නිසා සැලෙනවා. යමක් ඇසුරු කරගන්න නැත්නම් චලනයක් නැහැ. නමුත් ලෝකයා හිතන්නේ සැලෙන වෙලාවට මොනවාරි ඇසුරු කරනවා නම් සැලීම නැත කරන්න පුළුවන් කියලා. සැලෙන වෙලාවට හැරමිකයක් අතර ගන්න. කණුවක් අල්ල ගන්න. එහෙම නැත්නම් රක්ෂණ සංස්ථාවට ගිහිල්ලා රක්ෂණයක් කරගන්න. නැත්නම් පොලිසියට ආරසාවිල්ලන. নানা ආකාර දේවල් තියෙනවා. මේවා හැම දෙයක්ම මේ බාහිරේ නිස්සිතයක් තමයි මේ අපේ සමාජ සමාජයේ තියෙන දීලතල ආර්ථික වශයෙන් තියෙන ආර්ථික පසුබිම දේශපාලන ස්ථාවරභාවය කියලා කියන්නේ. ඉතින් අපේ මුළු අධ්‍යාපනයම හැදිලා තියෙන්නේ මේ ඝනසංගනිකාට යොමු වෙච්ච මේ බාහිරේ අරසාව වෙන පුසක් මත. අනේ පුස කඩාගෙන තමන්ගේ අරසාව තමන්මයි තව කෙනෙකුට අරසාවක් දෙන්න බෑ කියන අවිවේකී කමේදී ලැබෙන අරසාව විතරයි ආරසාව කියලා බුදුහාමර කටහරලා දේශනා කරන්නේ. ඉතින් ඒ ආරසාවට කොහොමඩක්වත් ඉඩ ලැබෙන්නේ නැහැ ඝනසංගනිකාවේ ඉන්න කාට. ගංග ඝනසංගනිකාවේ ඉන්නේ නැත්තෝ ඝනසංගනිකාවට කොච්චර කැමති වෙනවද කියනට අමතරව ඝනසංගනිකාව කඩාගෙන සියලු දෙනා වටන. කැමැතිම නැහැ තනියම ජීවත් වෙනවා දැක්කේ. ඝනසංගනිකාව තුළ ඒ වගේ මායාකාරී ගතියක් තියෙනවා. දොස් දක්වනවා. තනි වෙන්න ගියාම කොහොමද කියලා එහෙම කවුද මේ ස්ලීපක් වෙච්චලා කොත්තම ටිකක් අම්බලා දෙන්නේ කවුද ඩෙඩ වෙලා වැටුණාට පස්සේ හෙළුව වහන්න රෙද්දක් කියලා අඬ කවුරුහරි ඉන්න ඕනේ නේද මේ වෙලාව අසන්න වෙලාවක් එනවා නේද කියලා নানা ආකාර විදියට ඒ ඝන සංගනිකාවේ ආද ආනිසංස දක්වන එනම් ෆාම් එකේ ඉන්නකොට මම කාටවත් කියලා තිබුණේ නැහැ ඒ නිසා මගේ අදිෂ්ඨානයක් තිබුණා මේ විවාහයක් වෙන්න ඉතින් විවාහ වෙච්ච කට්ටිය වෙනම දවසක් මයිත් එක්ක කතා කරලා වෙනම ඇහුව ඇයි විවාහ නොවි විවාහ පිළිබඳ කලකිරලා ඉතින් අපේ ඒ ෆාම් එක ඇතුළේ හිටියා විවාහ වෙලා හොඳටම ගැටෙන යුවලා ඉතින් ඒගොල්ලෝ කව මේ දිහා බලලා හිතනක් වෙලාද ඒක අසාර්ථක විවාහයක් එහෙම නෙවෙයි විවාහයේ සාර්ථක පැත්තක් තියෙනවා මෙහෙම කරන්න එපා කියලා මම කොහොමද එක්කෙක් පෙන්වන්නේ කියලා පුළුවන් අයියෝ. සාර්ථක විවාහය ගත කරන්න. එකෙක් කරන්න. මට කටහඬ කිව්වා කිය අපේ අම්මා අප්පච්චි බොහොම සාර්ථක විවාහයක් ගත කරපු දෙන්නේ කියලා. නමුත් ඒ උන්දලා කොම්මඩ කතුට පිටුසු. විවාහ නොවුනත් හොඳ පිටුසු. එහෙම නැති ගත කරන ඔක්කොම මායාව කරන්නේ. ඒක හොඳ වෙලාවට මට පල්ලතු එක්ක කියලා තිබුණා. මම හොයලත් බැලුවා. ඊට පස්සේ මගේ හිතේ චපලකම මම දන්නවනේ. මගේ හිතේ චපලකම මම දන්නා තාකල් මම දන කතාකත් මේක ඔය ඒ ධන සංගණිකාව වශයෙන් මගේ ගෑණි මගේ දරුවා මගේ ඉඩම වඩම කියන ගත්තට කාමයට නෑ සීමාවක්. කාමයටයි ද්වේෂයටයි කිසිම සීමාවක් නෑ. එහි එකේ මොන විවාහ. අනිත් මේ විවාහය කියන එක මනුෂ්‍යයා පටන් අරගෙන බොහොම සුළු කාලයක්. පිටිස මනුෂ්‍යත් සිටියේ අවිවාහ පොතක්. ඒ කාලේ ලෝහ ජයයට මනුෂ්‍යයා වැඩුණා. විවාහ වුණාට පස්සේ මනුෂ්‍යයාගේ වර්ධනේ තැහැිලි පානවා. කොච්චර දුරට අද වෙනවද කියනවනම් ඒක කියනවා අද විවාහ වලට වැඩි වැඩි කියලා දික්කස හදනවා. ලබන අවුරුද්දේ ඉස්තිර කරලා තියෙනවා 2013 වෙනකොට දැනට තියෙන විවාහයන්ගෙන් 90ක් එක්කසන්න සඳහා ඉදිරිපත් වෙන්න ප්‍රවණතාවය තියෙනවා. ආශා කරේ විතරයි. ඒ තරමටම ධන සංගණිකා කියන මම මේ ඇත්තට මේ පවතින සමාජ ක්‍රමයට විරුද්ධව හෝ එහෙම නැත්නම් මේ සම්මුතිය වලට විරුද්ධව කතා කරනවා නේ අපි කතා කරන්නේ අජ්ජාසය ගැන කතා කරන්නේ බෝධිසත්ත්ව අජ්ජාසය අවිවිවේක අජ්ජාසය බෝධිසත්ත්ව ඝන සංගණිකායේ දෝෂ දර්ශාවි ඒ නිසා මම එකක් මතක තියාගන්න ඕන කොච්චර සිල්වන්ත වුණත් කොච්චර සමාජවන්ත වුණත් ඒ සමාජිමත් වෙලා ඝන සංගණිකාවට දෙන්න ඉඩක් තියෙනවා. මේක සර්වචනාංශයේ මහා ශුන්්‍යත විශේෂම චූල ශුන්්‍යත සූත්‍රය සඳහන් කරලා තියෙනවා. සර්වචනාංශයේ කිඹුලත්පුරේට බැඩ පිළානේ පුරවදාරාමේ. ආනන්දහාමුදුර ශාක්‍ය වංශයේ සර්වචනාංශයේ ශාක්‍ය වංශයේ ඉහිල් බලනකොට හැම කුටියකම සංඥා. හැම තැනම විහාර කර්මාන්ත. වෙන ආනන්ද මොකක් හරි පටලවිල්ලක් තියෙනවා. ලොකෝ බිරලා තියෙනවා කියන එක නෙමෙයි මෙතන වෙන්න තියෙන විවේකයයි තියෙන්නේ. ඒක නිසා මෙතන ආනන්ද ආමතු බොහොම සන්තෝෂයෙන් කතා කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කට්ටි හරියට පැවිදිලා ඉන්නවා හැම කුටුවෙම පිටලා මේක විවේකේ නැහැ. ඒක පවිවිත පවිවේකේ. නිසා මොකක් හරි මෙතන පටලවිල්ලක් තියෙනවා. ඒ තරමටම සර්වචනාතිට ওই මහා සමය අවස්ථාවල තිබුණ විශාල සෙනගාසු 10ට කෝටියක් බ්‍රහ්මයෝ දෙවිවරු අතොරසිරුතුවකින් දේ අහන්න බැරි තරම් සිවණක් සෙනග ඉදාරවන්න බැරි තරම් සෙනගාසු වුණ අවස්ථාවල් මහා සමය අවස්ථාවල් කීපයක් තිබුණා. නමුත් සර්වචනාංශේ විතර මේ පවිවේකී ගැන කතා කරපවුන. ඒ නිසා උන්වහන්සේගේ සමාධිය හැම වෙලාවෙම අවිවේකයෙන් ආශිර්වාද ලැබලා තිබුණා. අවිවේකයෙන් ඒකට කියන්නේ මේ ඉසබැන්වක් කරලා අභිෂේක ලැබලා යම් සමාධියක් පවිවේකයෙන් අඩුකට පැත්තට කතා කරනවා නම් එතකොට හොඳට පේනවා ඔය ඥාන දර්ශන ප්‍රතිලාභේ ලැබිච්ච ගමන ඉපචක් ඥාන උපේ නිවාසානුසතිය ලැබිච්ච ගමන් පවිවේකෙ දෙති. මොකද අද ලෝකයා පුළුවන් තරම් බලන්නේ එහෙම ඥාන තියෙන කට්ටිය වට කරගෙන ඉන්නයි. ඉතින් ඒ නිසා එහෙම ඥාන හැබෙනකොටම ඒ බුද්ධිලාගේ පවිවේකයට සම්පූර්ණ බාධායි. ඒ නිසා සතිය තිබුණාට සීලයේ තිබුණට සමාධියේ තිබුණට ඒ ඝන සංගණිකාරාමතාවේ ඒක තාමත්ම ගැඹුරෙන් එන එකක් මොකද මිනිස්සයා කියලා කියන්නේ සමාජශීලී සති. මිනිස්සගේ තනිව ජීවත් වෙන කතාවක් දැක්කේ. තනිය ජීවත් වෙන කතාව තනි අලියාගේ කතාවේ තියෙනවා, කඟ වේනගේ තියෙනවා. එහෙම නැතුව තනි වෙන කතාවක් නැහැ. ඒ නිසා මිනිස්සයා සාමූහික වශයෙන් ජීවත් වෙන්නේ පර සතුටු බුදු නැති කිරීම. ඒ නිසා මිනිසයා පුරුෂයා ඉස්සරහින් තියාගත්ත ඉස්තිය පස්සෙන් තිබ්බා ඒ පරසතුරු උතුරු කතාවේ. ඒ නිසා මුළු සංස්කෘතියම මුළු ආර්ථිකයම හැදිලා තියෙන්නේ ඝන සංගණිකාටයක් තුනේ. ඒ නිසා පසුගිය අවුරුදු 200ෙම විශාල වශයෙන් නිෂ්පාදන කරන්න ගත්තට පස්සේ නිෂ්පාදන වේගය ශීඝ්‍රයෙන් වැඩි වෙන්න පටන් අරගත්තා. මනුෂ්‍යගේ පාරිභෝගිකත්වය ශීඝ්‍රයෙන් වැඩි වෙන්න පටන් අරගත්තා. ඒකට කියන්නේ කොමියුන් කියලා. එහෙම නැත්නම් මේ කියනවා සමාජ සම සමාජ කියන සමාජ නැතුව ආර්ථික පවත්තක් බෑ. සමාකාර වූ සමාජ ඇති වෙන්න පටන් අරගත්තා. ඒ හරහා සමාජ සුබ සාධන පටන් අරගත්තා. රජවල් පටන් අරගත්තා. සෑම ක්‍රියාවල් පටන් ගත්තා. මිනිසුන්ට තනියම ඉන්න තත්ත්වෙ නැති කරගත්තා. නෑ තනියම ඉන්න එක තහනම් නියෝගයක් වඩපත්. ඒක හැම කෙනෙක්ම රජ කෙනෙක් යටතේ ඉන්න ඕනේ ආර්ථික ක්‍රමයේ යටතේ ඉන්න ඕනේ තනියම ඉන්න එක නිකන් හොරිකඩේ මේ එහෙම නැත්නම් පවතින සමාජ ක්‍රමයට විරුද්ධ කෙනෙක් වශයෙන් ගත කරන්න බෑ මේ නිසා අපි හැදිලා තියෙන්නේ එවැනි පරිසරයක අපි ඉපදිලා තියෙන්නේ තේම පරිසරයක අපිට පුරුදු කරලා තියෙනවා මේ ඔක්කොම ඇලි ගලි වාසිය දිවෙන් දිව ගාගෙන ඉන්න ජීවිතය හොඳයි නමුත් සර්වඥාසික වචන අවුරුදු 2600ක් ඇවිල්ලා අදවත් බොරු කරන්න බෑ එවැනි ජීවිතයක පමණයි හොතට මතක තියානින්ද සමාජශීලී ජීවිතයක පමණයි අසහන කියන රෝගේ හිටින්. තනියම ජීවත් වෙන කිසිම කෙනෙකුට කවමදාකවත් අසහනයක් එන්නේ නැහැ. එන්න දෙයක් නැහැ. මානසික ආතතියක් එන්න දෙයක් නැහැ. මේ මානසික ආතතිය තනිකරම ශිෂ්ටාචාරය හරහා වෙනවා. මේ මේ සමාජශීලී වීම සඳහා වෙනවා. ඒ නිසා වල්සත්තුන්ට ඒ අසහනයක් නැහැ. මේක රෝගයක් කියලා ගණන් ගන්නෙත් නැහැ. නමුත් නොපෙළෙන කෙනෙකුත් නැහැ. ඒ තරම්ම මේ ශිෂ්ටාචාරය හරහා මිනිස්සයා කුරුසෙ තියලා එන ගහලා ඉවරයි. ඉතින් ඒ නිසා මේ මිනිස්සයාට තව බීතිකාවක් තියෙනවා. මෙවැනි තත්ත්වයක් අතරතේදී තනිව ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මම ඉතාම කරු කරන මේ ධර්මචන්නාංශගේ මේ භික්ෂු ජීවිතේ වගේම බාලදක්ෂ ව්‍යාපාරය. බාලදක්ෂ ව්‍යාපාරයේ ශිෂ්ට ක්‍රමයට ඉදිරිපත් කරලා තියෙනවා. කැලිය තනියෙච්චාම තනියම ඉන්න කෙනෙක් කියලා. අනෙක් සෑම දේවල් වලම කරලා තියෙන්නේ මිනිස්සයා කොර කරලා මේ බැංකුවක් නැතුව කොහොමනක් ජීවත් වෙන්න බෑ. කාරකක් නැතුව කොහොමනක් ජීවත් වෙන්න බෑ. පවුලක් නැතුව කොහොමනක් ජීවත් වෙන්න බෑ. මේ වගේ පුදුමාකාර දේවල් හේතු කරලා ඒ මනුස්සයා රාමු කරලා තියෙනවා. ඊට පස්සේ සමාජය යන විදිහට මනුස්සයා නටන නටන පදේට ගහන ගහන පදේ නටන්න පුරුදු නම් මිසක් ස්වාධීන චින්තනයකට ස්වාධීන ජීවන රටාවකට ස්වාධීන ආර්ථිකයකට ස්වාධීන දේශපාලනයට ගියොත් හොල්කඩේකට අනේ එවැනි මේ સંદર્ભය තුළ භික්ෂු ජීවිතය කියලා කියන්නේ පුදුමාකාර විප්ලවයක්. පුදුමාකාර විප්ලවීය ජීවිතයක් මොනම දේශපාලන කරතරත් නැ මොනම ආර්ථික කරතරත් නැ මොනම සමාජික විද්‍යා කරතරත් නැ. නමුත් මොකද කියන්නේ? ඒ හරියට අජේ දරාගත්තට පස්සේ ඕනම සමාජයක රජුන් එක්කත් යන්නේ රටුන් එක්කත් ඉන්නේ එක විදියට. පොහසතත් එක්කයි දුප්පතත් එක්කයි එක විදියට ඉන්නේ. එතකොට මේ පුද්ගලයා කොච්චර සෙනගක් එක්ක හිටියත් නිතරම කල්පනා කරන්නේ තමන්ගේ විවේකයේ කොහොමද රැකෙන්නේ. සර්වඥන්සේ පාත්‍රය අරගෙන ගමට වඩිනකොට ඝන සංගණිකාර තමයි යන්නේ. ඒ යන්නේ මිනිසුන්ගෙන් කියක් දෙන දෙයක් අපල දෙයක් ඉදිරිපත් කරගෙන බලදාලා සූපත් වේවා කියලා මිනිසුන්ට මංගල දර්ශනයක් වෙන්නලා හැබැයි දානේ පාත්‍රය හොදාගත්ත ගමන් අපෝ කැලේට. ආයෙ කවුරුත් එක ආශ්‍රයක් නැහැ. ඒ නිසා මේ ප්‍රමාණය දන ඝන සංගණිකා මෙච්චරක් ඕනේ මොකද අපිට සිව්පස්ස අවශ්‍යයි. ඒ ඉසුපසේ පුළුවන් තරම් අඩු කරලා වැඩි වේලාවක් ඝන සංගණිකාවෙන් තොර වෙලා අවිවේකයට යන්න පටන් අරගත්තොත් එයාලගේ ප්‍රඥාව කරුණාව දෙක සමගයි. ඕනෑමට වැඩි ඝන සංගණිකාවට යන්න ගත්තොත් එයාට විශාල කරුණාවක් අවශ්‍ය වෙන ප්‍රඥාව ඉලියෙන්න පටන් ගන්නවා. කොර වෙන්න පටන් ගන්නවා. පුංචි වෙන්න පටන් ගන්නවා. තියෙන ප්‍රඥාවට සත ප්‍රඥාව, ෂට ප්‍රඥාව කියලා කියනවා. තියෙන උපේක්ෂාවට අඥාන උපේක්ෂාව කියලා කියනවා. නමුත් නියම ප්‍රඥාව යලවීම සඳහා වෙන ප්‍රඥාව ප්‍රඥාවත් එක්ක සම්බර වෙන්නේ මේ ලෝකයේ එක්කින කොටයි මේ බුද්ධ කල්පෙම එක්කින කොටයි සම්බර වුනේ ගෞතම සර්වචනාතිද විතරයි. අනිකාරකත් මේ ප්‍රඥාවයි කර්ණාවයි සම්බර වෙලා නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ සංගණිකාවේ ඉන්නවා. අවිවේකයේ ඉන්න කොන්දපණ නැහැ. ඒ නිසා සර්වචනාචිය කොහොමද කරනවා? පැවිදි පික්ෂික පාසක පාසික හැම වෙලාවෙම සීලවත් වෙලා සමාධිවත් වෙලා අවිවේකී හොයපන් ගණසංගණිකාවට නොගිහින් බෑ කරුණාවේ නාමයෙන් යන්න වෙනවා ලෝක සාමුචිත ගරු කිරීමක් වශයෙන් කරන්න වෙනවා නමුත් කතාවකත් ගණසංගණිකාව විසින් අවිවේකී දෙන්නේ අවිවේකයට විරුද්ධව සටන් කරනවා අවිවේකයේ ඉන්නකනට ඕන වෙලාවක ගණසංගණිකාව ගැන හිතලා එළියට යනවා ආන්නේ සීමාව කාට හරි දුන්නොත් වාල් කියලා හිතනවා ඒක කාට හරි දුන්නොත් 16 කියලා හිතා ගන්න. ඒක කාට හරි දුන්නොත් කැඹිරිල්ලක් හඹරන්න කියලා හිතා ගන්න. දඩුවක් විඳින්න කියලා හිතා ගන්න. Tamanට ඕන වෙලාවට පවිවේක වෙන්න පුළුවන් නම් Tamanට ඕන වෙලාවට ඝන සංගණිකාට යන්න පුළුවන් නම් ස්වාධීනත්වයක් ගන්න. මේක ප්‍රසමාධිය දෙන්නේ සමාධිය තුනට මේ පාඩම දෙන්නේ සිල්වන්ත වුණාට මේ පාඩම දෙන්නේ සමාධිවන්ත වෙලා සිල්වන්ත වෙලා අජාසය ඇති කරගන්න ඕනේ එහෙම නැත්නම් සම්පජාඤ්ඤය ඇති කරගන්නවා කියලා කියන්නේ දෙවට සතිමත් වෙලා මේ පුද්ගලයා ගාව හිටියොත් කෙලෙස් වැඩි වෙනවා මේ පුද්ගලයා ගාව හිටියොත් කෙලෙස් අඩු වෙනවනම් ඇඟට නොදැනෙන්න කෙලෙස් වැඩි පුද්ගලයාගේ ඇඟට නොදැනෙන්න එයාගෙන් අයින් වෙලා කෙලෙස් අයිත පුද්ගලයා ගාවට යන ක්‍රමය සම්පජන්‍ය බවට මේ ආහාරය කෑවොත් ලෙඩ වෙනවා මේ ආහාරය කෑවොත් ලෙඩ අඩු වෙනවා දන්නවනම් රාග දෝෂ මුනේ පාපිතේ තමනේ වෙනවා දන්නවනම් එමීට කොච්චර රුචි වුණත් කොච්චර තමන්ගේ දේශීකරණයට ගැලපුණා තේ ආහාර පැත්තක දාලා මේ ආහාරයට යන්න. ඍතු ගැනීම සලකනවා. ඇඳුම ගැනීම සලකනවා. සීනාසන ගැනීම සලකලා ඒ සම්පජඤ්ඤයේ ඇති කරගත්තේ නැත්නම් විශේෂයෙන්ම සීල සමාධි ප්‍රඥා චිකාරතුන්ම ප්‍රත්‍යා ලැබෙන්නේ නැහැ. ලැබුණ නැති වුණොත් ඒක ස්වභාවයෙන් දෙන්නේ නැහැ. මොකද ස්වභාවයේ කැමැති කණසංගනිකාව. කණසංගනිකාව කියලා කියන්නේ තවත් දෙවෙනික් සහිත. ඒක ත්‍රිඥාන්ති බුද්ධ වශයෙන් කටවතර දේශනා කරලා තිනවා තණ්හා දුතියෝ පුරුෂෝ පුරුෂයාට හැම වෙලාවෙම දෙවෙන්න වෙන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව අනුවයි යෝගන සංගණිකාවට යන්නේ මේ පවිකජහසයට එනකොට තෘෂ්ණාව නැති කර. එතකොට යාට තේරෙනවා මේ විවේකයේ හොඳයි ඔය ඔක්කොටම වැඩි. ඒ අපන්නක අපන්නක නෙවෙයි මේ ජාතිකයේ සඳහන් කර දෙන ඔක්කොම සැප අතහැරලා ගිහිල්ලා ලුණුත් නැති කරකොල ගහක් යට වෙලා ලුණු ලුණුවත් නැතුව කරකොල ටිකක් වලදලා ජීවත් වෙන ජීවිතයක් ගත කරලා තියෙනවා ඊකටම සන්තෝෂෙන් ඉඳලා තියෙනවා මේ මට මේ අසත්පුරුෂ ආශ්‍රය ඕනේ නැහැ සත්පුරුෂ සංසේවනය නාමයේ වැඩි අගස්ටි ඒටි අගස්ටි චරිතය අගස්ටි මුනිවරයයි කියලා ආයුර්වේද විද්‍යාවේ බොහෝ ජාතිසල කරනවා මේ සර්වඥාන්සේ අගස්ටි වශයෙන් වනගත වෙලා හිටපතා ජාතක පොතේ සඳහන් වෙලා තියෙනවා ඒකෙදී පස්සේ සක්‍ර දෙවියන් ඇවිල්ලා මේ දවල් 12 විතර වෙනකොට වේලිච්ච කරකොල ටික තියෙන තැනට ආවට පස්සේ බඩගිනි කාරයක් වශයෙන් තමන්ට හදාගත්ත ඒ කරකොල ටික අර සක්‍රීය වෙද්දී ඉංගන්නක් විසින් ආවට පස්සේ ඉංගන්නට දෙනවා. ඊට පස්සේ මෙයා අරගෙන ගිහිල්ලා කල්පනා කරලා හොයලා බලනවා මේ තාපසයා ඇඳාවේ බඩගින්නට වෙන කරකොල ටිකක් කඩන කයිද කියලා නෑ. 12න් පස්සේ ඒකවත් කරන්නේ. හෙටත් හරියට කරකොල වෙන්න වෙලාවට යනවා. ඊට පස්සේ හෙටත් දාන පූජා කරනවා. පූජා කරලා දෙවෙනි දවසත් මේ මිනිස්සයා ඇඳාවරට මොනවාරි හදාන කයිද කියලා නෑ. තුන්වෙනි තත්ත්වයක්. තුන්වෙනි දවසේ කීලිලා කරකොල පූජා කරලා පස්සේ කියනවා දැන් මම ඔබතුමාගේ වැඩ පිළිවෙල බලන්න කියලා දවස් තුනක්ම. තමයි මේ ලුණුත් නැති මේ කරකොල ටික වන්දනා ගත කරන ජීවිතේ දවස් තුනක්ම මගේ දුකේකට දෙනවා. දවසර ගන්නෙත් නැහැ. ඊට පස්සේ මොකක්ද මේකේ ප්‍රතිපදාව කියලා. ඊට පස්සේ කියනවා මට නෑ ඊට පස්සේ කියන නිසා මම බර තුනක් දෙනවා. මම සත්‍ය දේවේන්ද්‍ර මම ආවේ පරීක්ෂා කරන්න උත්කෘෂ්ටයි වර ඉල්ලනවා. වරයක් දෙනවා. ඊට පස්සේ මේ කියනවා මේ උත්තරනාච කියනවා මට මිනිස්සු නැති තැනක ඉන්න දෙන්නේ කියලා. පළවෙනි වරේ. ආ ඊට පස්සේ කියනවා දැන් ඒක දෙන්න. ඊට පස්සේ මම ඔයාට උත්කෘෂ්ඨකම නිසා දෙවෙනි වරයක් දෙනවා. දෙවෙනි වතාවට මම සහතික කරන්නයි කියලා කියනවා මිනිස්සු නැත්තනක අවිවේක තැනකට බල දෙන්න මිනිස්සු නැත්තන. ඊට පස්සේ කියනවා තුන්වෙනි එකක් දෙන්න. තුන්වෙනි එකක් දැන් තුන්වෙනි එකක් ඉල්ලනවා කියන්නේ විවේක ස්ථාන. තන මුචර මොකද මිනිස්සුත් එක තරහ කියන කිසියම් තරහක් මොඩියක් නැහැ. නමුත් මම දන්නවා පවිවේකයේ තියෙන වටිනාකම කියලා ඊට පස්සේ ශක්‍ර දේවේන්ද්‍රයා හතරවෙනි වරයක් දීලා අතට කියනවා මේ අතින් අල්ලන ඕනම දෙයක් ආහාර බවටපත් වෙයි. ඒ නිසා ඇක්ටිව් වෙන්න තමයි පින් කරගන්න මේක මංගාන කියලා දීලා. ඉතින් ඒක ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරගෙන කියනවා ඒ අගස්ටි මුනිවරයාගේ තිබුණ මේ විවේක ජහසය පුදුමාකාරයි. මේ විවේක වෙච්චාම ශීරු සම්පත්තිය ලැබෙනවා. නමුත් අද වෙලා තියෙන මේ සමාජශීලීත්වය, ඔය තියෙන බීමත්කම, ඔය තියෙන සුදු කෙලි, මේ ශේරම සමාජශීලී වීම සඳහා අහිංසක දරුවන්ට පුරුදු කරලා ඕනේ. ඊට පස්සේ ගියාට පස්සේ ඒ සීල සමාධිත් නැති වෙනවා, චරිත නැති වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න තියෙන්නේ සිල්වන්ත වුණත්, සමාධිවන්ත වුණත් තම සමාජශීලී වෙන ගතිය තියෙනවනම් අවිකාජ්ජාසේ නැත්තම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ මැදමාවත් පෑදෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. හැබැයි බොහෝ දිනකට වැඩිය හොඳයි. සිල්වත්යි. බොහෝ දිනකට වැඩිය හොඳයි. සමාධිවත්යි. නම් අජ්ජාසේ කරා. ඒ අජ්ජාසේ හරියම තමයි සම්මාදිට සම්මා සංකප්ප කියලා කියන්නේ. ඒක හරි ගියාට පස්සේ මේ සීලය පිළිබඳ අලුත් වර්ණගිල්ලක් සිද්ධ වෙනවා. සීලය කියන එක අලුතෙන් තේරෙන්න පටන් අර ගන්න. ඒ නිසා එදාට ඇති වෙන සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව කියන එක සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ වර්ණගිච්ච එක අර සාමාන්‍ය ජී කාලේ දක්වපු සීලෙට වෙඩි වෙනස්. ඒ නිසා ඊට සීලෙටත් අලුතෙන් මේ අර්ථකථනයක් එනවා. ඒකට අලුත් සමාධියක් එනවා. ඒ සමාධිය අපි මේ දැනට දැනගෙන ඉන්න සමාධියට බොහෝම අවිවේකි. එතකොට සීල සමාධි ප්‍රඥා නෙවෙයි කතාව යන්නේ ප්‍රඥා සීල සමාධි. එහෙම කෙනාට විතරයි එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අයිතිවාසිකමක් ලැබෙන්නේ. මේ වාගම සරුවත්‍යංශ දා කරනවා අලෝභේ අලෝභජාසේ අභෝසත්තා බෝධිසත්තා ලෝභේ දෝෂ දසාර. ඒත අමෝහජාසය නැ අදෝසත්‍යාසය බෝධිසත්තා ලෝ දෝෂේ බෝධෝස දසාර. අමෝහජාසය අභෝසත්තා මෝහේ දෝෂ දසාර. ලෝභ දෝෂ මෝහේ නැති පැත්ත ඒකත් ඇත්තටම කියනවනේ කමෙම තමයි. එනිකම් මේ ලෝභ දෝෂමෝ වශයෙන් ආයෙ පෙන්නනවා. අලෝභ දෝෂ අමෝහ වශයෙන් ලෝභයේ දොස් දක්මින්, දෝෂයේ දොස් දක්මින්, මෝහයේ දොස් දක්මින් ඉවා නැති තැනක. ඒ කියන්නේ නිකන් අපිට කියන්න පුළුවන් මේ සත්‍යමත්ව ගත කරන හැම චිත්තක්ෂණයක ආශස් ප්‍රසවාසී මත හෝ විභේකලේ මත හෝ වම දකුණ වශයෙන් සක්මඟන හැම චිත්තක්ෂණයකම ඒ චිත්තක්ෂණයට යන්න දීලා බලන්න ඒ චිත්තක්ෂණේ ලෝභෙත් නැහැ, ද්වේෂෙත් නැහැ, මොහෙත් නැහැ. නමුත් ඊරසයි එපා කරවන්න. රූප බලන්න හිතෙනවා. සද්ද අහන්න හිතෙනවා. එක එක දේවල් කරන්න හිතෙනවා. අර අලෝබදෝ සමෝ හිතවිල්ල දියාරු වෙනවා. ඒක නිකන් නීරස වෙනවා. ලුණු නැති පතෝලෝද්දක් වගේ වෙනවා. ඉතින් ඒකට අපිට අර අලෝබදෝ සමෝ තිබුණාට අපි වක්‍රව වචනිකව ලෝභ සහිත, දෝෂ සහිත, මෝහ සහිත දේවල් වලට නව නිර්මාණ කියලා හිතාගෙන ප්‍රගතිය කියලා හිතාගෙන බැස ගන්න. ඒක නොකර බෑ දැනගන්න. අපේ හිතේ තියෙන ෂටමායවි ගති නිසා අරමුණේ සතිය පවත්තන්න කැමති නැහැ. සතිය පවත්තනකොට ඒ අරමුණ නිරස වෙනවා. නිදිමත වෙනවා. ඒකාකාරී වෙනවා. ආහන එහෙම තියෙද්දී ආයසරයක් දැකතක දන දන ලෝභයට දෝෂයට මොහොතට නොතබා අලෝභ දෝෂ සමෝහේ පවත්තනවා කියන එකට දෙවැන්නේගේ උපදේශ කොහොමඩක්ක බලාපොරොත්තු වෙනවා. දෙවැන්නේ කෘතියා තමන්ගේ තර්ක මනසටවත් ඒකට උත්තර නැහැ. තර්ක මනස උනත් කොච්චර කරන්නේ ඒ ඇති වෙච්ච විවේකය තුළ ආය ලෝභයක් හිතෙනවා. ආශා කරන දෙයක් ගැන හිතනවා. ඒ ඇතිවෙච්ච විවේකයේ තුල ද්වේෂයක් ගැන හිතනවා. කවුරු හරි නඳකින්න කොට කියලා හිතනවා. නැත්නම් මොහයක් ගැන හිතනවා. නිදිමතට හරි වැටෙනවා. වැටෙන්න දෙන්නේ නැතුව සති සමාධි ප්‍රඥා පවත්නවා කියන එක අපි සතිය කිව්වොත් ඒකේ පැවැත්ම තමයි සම්පදයක්. ඒ ලෝභ දෝෂ මොහ නැති සතියේ සහිත හිත නිරසයි. ඒක නිකම් මේ සාමාන්‍ය විමුකන්දක් වගේ. පොඩ්ඩ හිතෙන්නේ නැහැ. ඒක ඇති දෙයක් නැහැ. නමුත් ඒ නිසා අපි බොහෝ විට සතිය හඳුනාගත්තට පස්සේ සම්පජඤ්ඤය නැති නිසා ඒ සතිය ඊගාට මොකද කරන්න කියලා. දැන් මොකද කරන්න කියලා. දැන් කරන්න තියෙනවා අනිත් කරගත්ත අලෝභ දෝෂ සමුහ එක දිගට පවත්වන්න ඕනේ මොකද අපේ හිත අපේ වචනය අපේ ක්‍රියාව හැම වෙලාවෙම ලෝභෙන් දෝෂයෙන් මොහෙන් විචිත්‍ර වෙලා තියෙනවා. අලෝභ දෝෂ සමුහ විචිත්‍ර නැහැ. සිද්ධි බහුල නැහැ. රස නැහැ. අහා මේ බව දැනන එක දිගට පවත්වන්න විශේෂ අවශ්‍ය කරන්නා වූ ඉක්මීම ප්‍රඥා ශික්ෂා කියලා කියන්නේ සම්පජඤ්ඤ බවක්. ඒක නිකන් ඇල්ලතර බොන්නා වගේ වැඩක්. ඒගොල්ලන් පරිශාංශ කියන්නේ මස් නැති ලේ නැති ඇටලෙව කන්නා වගේ වැඩක්. සුදු පාන් පෙත්තක් කනවා වගේ වැඩක්. සුදු පාන් කන්න ගියාගේ බටර් නැත්නම් චීස් නැත්නම් ජෑම් නැත්නම් ඊවසයි. සුදු විතර පාන් කනිනෝනේ පායි. ඉතින් අපිට හිතෙනවා අනේ මේ පාන් පෙත්තට හරි උඩටින් දිට බටර් ටිකක් හරි උනත් වෙනවා හොඳයි. ඒ හිතන්නේම ලෝභ අලෝභ ලෝභ දෝෂ මොකද? එහෙම නැත්නම් වේලිච්ච ඇටයක්. නරබෝනුත් නැහැ, ලේත් නැහැ, මසුත් නැහැ, මොකක්වත් නැහැ. ඒ මස්ලේ නැතිවට බලුලෙව කන්නේ වගේ සම්පජඤ්ඤය කියන්නේ ඕන. ඉතින් මේක කවුද ගාලා ගන්න කැමති? කවුද මේ බඩුව විකුණනකොට ගන්න කැමති? මොකද ඔක්කොටම වෙලා තියෙන්නේ ලෝභෙන් දෝෂයෙන් මෝහෙන් රසමසුලක්. ඒක රසමස වලට පුද්ගලිකව හිතනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ඒ නිසා යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් මේ සමාධිය තිබුණාට ඒ එකම අරමුණේ බොහෝ වෙලා පවත්වමින් අරමුණේ තියෙන විනාශ වෙන සුළු ගතිය අපිට කියනවා ඒකට විපරිණාමය කියලා. ඒ වගේ මේක දිහා බලහිනකොට ඇති වෙන දුක මේක මේ පෙළන ගතිය ඇඟ නිකන් කෝක දාලා වුණු කරනවා වගේ වද දෙන ගතිය. ඊට වගේ මේ දේ මම කියාගන්න තු ඉන්න පුළුවන්කම මනුස්සයාට තියෙන බව බුදුහාමුදුරුවෝ අපිට යෝජනා කරලා තියෙනවා. මේක මම කියන්නේ නැතුව ඉන්න උත්සාහ කරන ගතිය. ඒක විශාල සංකල්පයක්. විශාල ප්‍රඥාවක්. අන්නේ ප්‍රඥාවේ ඉන්නකොට තමයි නැත්තම් මේ ප්‍රඥාව Tamanට ඇඟට වද්දාගත්තට පස්සේ තමයි ඒකට හිත නතු කරගත්තට පස්සේ තමයි Tamanට තේරෙන්නේ එවැනි දෙයකට යොමු කරන්නා වූ සීලය අදි සීලය කියලා. එවැනි දෙයක් දිකට පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රති සමාධිය කියන අදි චිත්ත භාවය. එවැනිදී අඛණ්ඩව කරගෙන යන්න ඕන ප්‍රඥාවට කියන අධි ප්‍රඥා භාවනා කියලා. ඇත්තටම මේක අපේ ඇඟේ තියෙන. ඒ අධි ශීල, අධි චිත්ත, අධි ප්‍රඥා කියන එක පිටින් ගන්න එක නෙවෙයි. නමුත් මේ කාම ආශාව නිසා විචිත්‍ර දේවල් වලට ගැහීම නිසා අපිට මේක සමාදම් වෙන්න බෑ. කිටි කාලයකට පුළුවන්. දීර්ඝ කාලයකට බෑ. නිසා නැවත නැවත කිරීමෙන් අලෝභ දෝස සමෝහ අච්ඡාසය ඇති කරන ලෝභ දෝස මොහේ දොස් දකින්න ඕනේ. ඒ වගේම නිස්සරණඥාසය බෝසත්ත්ව සබ්බ භව ගතිසු දෝෂ දසාවි. ලෝභෙන් දෝෂේ මොහෙන් වෙන්වීමට කියනවා නිස්සරණ. මේක නිසරණමණේ කියන නම දැම්මෙත් ඒකට. නිසා මේක නිවනටත් මේක කියනවා. නිස්සරණ කියනම නිවනටත් කියනවා. ඒතර සියලු භව සියලු ගති භව කියලා කියන්නේ මනුෂ්‍ය භවය ලබන්න, භක්ම භවය ලබන්න, රාජ කෙනෙක් වෙන්න, සිටු කෙනෙක් වෙන්න, ආරක වෙන්න මේක වෙන්න හිතනවනේ මේ හැම එකේම ෂටගති තියෙනවා. මායාව ගතිය. ගති මට අර දක්ෂකම මේ දක්ෂකම ආදි වශයෙන් එක එක දේවල් නිසන් වනේ පැත්තෙන් අපි කියනකොට ත්‍රිපිටකය ඉගෙන ගන්න, භාෂා ශාස්ත්‍රය ඉගෙන ගන්න. ඒ ඔක්කොම එකෙන් බින්න දැන් එක එක ගති වලට යනවා. ඒ නිසා ධම්මනි දැන් යාමසෝ ඉන්න කාලේ කියලා තියෙනවා ඒක ජය ගන්න බැරි වෙච්ච අදහසක් හතරපත ගාතාවක්වත් කටපාඩම් කරලා දෙන්න එපා මේකට අපිට. ඕනේ නැහැ. ඒ හැම එකකින් වෙන්නේ මේ භව ගති පිළිබඳව ආශාවල් පහළ වෙනවා. රණ්ඩු කරන්න පටන් ගන්නවා. ගාථා දෙකක් දන්න කෙනත් ඒ කරන්නේ. තුනක් දන්න කෙනත් ඒ කරන්නේ. මම දන්නේ නැහැ කියලා හිතනවා. ඉතින් ඒ වෙගේ කිසිම භව ගතියකට කිසිම ගතියකට මේකේ නිවන් මැදිලක් නැහැ. පුළුවන් නම් කවම් බැන්නම් කවම්. නමුත් අද වෙනකොට ඒක ගොඩක් සංකර වෙලා තියෙනවා. විවිධාකාර දක්ෂකම් වලට ඇතුළේ ඉඩක් හම් වෙනවා පොරක් දැනෙනවා. නමුත් මේ කොච්චර තිබුණත් තමන්ගේ සීලයේ සමාධිය එව්වට බැඳෙන්නේ නැතුව සියලු භව සියලු ගති ඔක්කොම ආක්‍රමණ ආකර්ෂණය වෙන්නේ ෂටගති නිසා මායාවී ගති නිසා වංචනික ගති නිසා සා ලදලද අවස්ථාවේ නිස්සරණයට බර වෙලා ගත කරන පටන් අරගත්තොත් ඒ ඉඩ මේ භව ගති පිළිබඳව අනන්ත අප්‍රමාණ ප්‍රස්තාවල් තියෙදී නිස්සරණයට යන්න තියෙන ඊට වළක්වන්න පුළුවන් බලවේගයක් ලෝකේ දෙන්නෙකුටත් කරන්න බෑ තමන් දැනගන්න ඕනේ එන්නේ එන්නේ එන්නේ නිස්සරණට යන වැඩ පිළිවෙලක් කරගෙන යනවනම් ඒ අධ්‍යාසය සර්වචනන්සේ පැහැදිලිවම දකින්නවා කෙලස් බලමුල කොච්චර ප්‍රබල වුණත් නික්ලේශී බලය එහෙම නැත්නම් කුසල් බලය එහෙම නැත්නම් සති බලය ඒ ශේරණ වැඩි බලයි ඒ නිසා කියලා තියෙනවා මේ වගේ නිස්සරණාධ්‍යාසයක් තියෙනවා නම් ඒ පුද්ගලයාට ඒ කොහොම භව ගති පිළිබඳ තියෙන ආශාවල් කිමාන පර්වතේ පන්දි පිළිඳ පුළුවන් නම් කෙලෙස් වලට උවගුණා. අවුරුදු 8ක් 9ක් විතර වගේ පැවිදි වෙන ආශාවෙන් ගත කරපු මට මොනම හීනෙකවත් ලකුණක් පේන්න තිබුණේ නැහැ මට ප්‍රකීගේ අතාරින්න හැම පැත්තෙම අල්ලන අල්ලන තැන අහුවෙන. හැබැයි මම ටිකටම හිතාට කවදාද කරන දේ ඔක්කොම කැඹිරිලි කම්ම. කරන්න දෙන හැම දහසක් සුමේ කරනවා. මම අපේක්ෂා කරනවා කවදාද මට පැවිද්ද ලැබේවා කියලා හිතේ ඉන්නකොට ඒක ටොක්ක්ක් ගන්නවා වෙයි. ඒක නිකන් හරියට අරන් ගිහිල්ලා මාව ප්‍රතික්ෂේප කළ විෂිකරා වගේ සිද්ධ වුණේ. ඒ වෙලාවේ ඒක මට ලොකු මේ ඕනේ නම් මානසික ආසනයක් කරගන්න තිබුණා. මහා අවාසනාවන්ත මහා මුස්පේන්තු දස සිද්ධියකින් තමයි සිද්ධ වෙන්නේ. ඒත් එක හාමුදුරුවෙක් මයි ළඟට ඇවිල්ලා කිව්වා පැනපං පැනපං පැනපං ආයෙනම් හම්බ වෙන්නේ. ඉතින් ඒකට ඒ අනුතුර දැක්ක මේක ලොකු ආසනක්. මම ආශ්‍රය කළ තිබුණා කල්ලාතු ඒ අනුතුර. ඔයා මම ඒ හම්බෙන් වගේ හම්බත් උනා. ඔයා කවදාකවත් හම්බෙන්නේ නැහැ කිව්වා. ඒ හම්බෙන වෙලාවේ ඔය අභාග්‍යයක් වදිර පෙන්වන්නට අවසනාවක් වදිර පෙන්වන්නට ඔච්චරයි හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ගියාට පස්සේ බලනකොට අනේ මෙච්චර කල් බෙදාගෙන කාපු පරිදි අනේ අදගෙන නාපු නෑමනක් කියලා තේරෙනවා. හැබැයි ලෝකයේදී අපිට නම් වෙන්නේ තාම තවසනවන්ත දෙයක් නඩු යන්න වටිනවා. පිටිවාසික සඳහා හටන් කරන්න වටිනවා. නිද්දාට පිළවඳ මෙවයි ඉන්න සිද්ධ වෙනවා. නමුත් නිසරණාන්තයෙන් ගත කෙනෙක් කරන්න ඕනම වෙලාවක ඕනම වෙලාවේ කොයි වෙලාවයක ලැබෙයි දන්නේ ආන්නේ ගති තිබුණොත් විතරක් මතක තියාගන්න අපි මේ කරගෙන යන සීල සමාධි ප්‍රඥා අභිෂේකය විශේෂයෙන්ම සීල සමාධි දෙක ප්‍රඥාවෙන් අභිෂේක ලබනවා. ප්‍රඥාවෙන් අභිෂේක ලැබුවට වැඩේ ඉවර වෙන්නේ ඒ ප්‍රඥාව යුක්තව නැවත සීල සරකා බලන්න. නැවත සමාධි සරකා බලන්න යනවා. ඒක තමයි මේ සමාධිය මුල් කරන ආකාරයට ලැබෙන පන්නරේ. මේ ප්‍රඥාව ලැබුණාට පස්සේ වැඩේ ඉවර නැහැ. ප්‍රතිපදාවට දාලා බලන්න වෙනවා. මම මෙතෙන් දෙනකම් මේ සීලිය හොඳයි. සමාධිය ඇති කරගන්න. දැන් ප්‍රඥාව යුක්තව කල්පනා කරන බැලුවොත් මේ සීලෙ මෙන්න මේ මේ ඇද ඇතිලි අරින්න. ඒකෙන් යුක්ත මේ සමාධිය සලකා බැලුවොත් සමාධියේ සමාධිය තියෙන ආකර්ෂණය ෂටගතියක් නිකාන්තියක් වශයෙන් දැකලා ඒකෙන් පන්න. ආන්න එතකොට තමයි ඒ බලන බැලම තමයි මධ්‍ය ප්‍රතිපදාව කියන්නේ. ඒක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ. ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ඒක බුදුආමරාධන කන්නේ. උනාන්ති සඳහන් කරන සීලේ සමාධිය කියලා මේ ප්‍රඥාවට එන්න අරින්ද ආවට පස්සේ මේ ප්‍රඥාවේ යුක්තව නැවත මේ සීල සමාධිය වඩන්න බලනකොට ඒක පන්නරයක් ලබනවා. ඒක හරියට යකඩෙන් බාල්දියක් හදලා ගැලවනයිස් කරනවා. ඊට පස්සේ ඒකේ සිංක් ද්‍රාවණයක දැම්මට පස්සේ ඒක යකඩ ඊට පස්සේ දිරක් නැති වෙන විදිහට වටේට ආවරණයක් හැදෙනවා. ඇලිලා ගියා. ඒ සිංක් වලින් ආයෙ වහලා දානවා. අර මලකඩි කතු කරලා දෙන්නේ. අනරිතිය නැතු වැඩ ගන්න ගත්තොත් වාදනේ බොහොම සුළු කාලෙකින් මේ වතුරට දාන්න දාන්න දිරන්න පටන් ගන්නවා. ඒ නිසා අන්නේ විදිහට මේක රීන්ෆෝස් කරගන්න දන්නේ නැත්නම් පඩට තියාගන්න දන්නේ නැත්නම් ගැල්වනයිස් කරගන්න දන්නේ නැත්නම් මේ වශී කරගෙන ඉන්නේ දුර්ලභයි. ඒ නිසා සමාධිය වුණත් වශී කර ගන්න ගන්න ප්‍රඥාව වැඩෙනවා. සත්‍ය සම්පජඤ්ඤයක් වඩපත් වෙනවා. ඊට පස්සේ සීල සමාධි ප්‍රඥා ක්‍රමේ ප්‍රඥා සීල සමාධි ක්‍රමයට වර්ණගෙනවා. ආන්නේ වර්ණ වුණාට පස්සේ ඒක පටලවිලා සංකරයක් නෙවෙයි. අනිවාර්යම වියුක්තක් වශයෙන් තමන් යෙදුනොත් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි නොබෝ කලකින් අර අවශ්‍ය කරන්නා වූ මේ මාර්ග ඥාන ඵල ඥාන ලැබෙනවා. ඒකටත් ඥාන දර්ශන කියලා කියනවා. ඒ ඥාන දර්ශනේ ලබන්න නම් මේ ක්‍රමය නැවත කාඩ් ගහනකොට කාඩ් කුට්ටම අරගෙන අනල ආය බෙදනවා වගේ සම්පූර්ණ අනාබෙදීමක් කරනවා. ඒකෙන් පාඩුවක් වෙන්නේ නැහැ. Tamanට අලුත් අවස්ථාවක් ලැබෙන්නේ. ඒක තමයි අපි රැඩිකල් වාදී වෙනවා කියලා කියන්නේ නැත්නම් යෝනිසෝමනස් කාටි ඉඳ දෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් සම්මාදිට්ඨිය තිර දෙනවා කියන්නේ මෙතන කියන්නේ ඇත්තටම විදර්ශන සම්මාදිට්ඨිය. ඉතින් අනික් ගුණාංග වලින් බොහෝ සමන්නාගත. මේ පිළිසෙට මේ ගැනව Taman ගැන නැවත සලකා බලලා ඒ අවශ්‍ය කරන්නා වූ ප්‍රඥා අභිෂේකය ලබා ගැනීමට නැත්නම් සීල සමාධි ප්‍රඥා ක්‍රමයේ කිනාට ප්‍රඥා සීල සමාධි ක්‍රමයට <clears throat> ගොඩ ගහලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය දැන ගැනීමට බැස ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා ශිල්පිනෝ මනති මුදා වේවා